හැමෝටම තෙරුවන් සරණයි. මේ මාසේ 21 වෙනි දින අප සියලු දෙනා වෙනුවෙන් කරුණාවෙන් වැඩම වදාළ සිටින අපේ කල්යාණ මිත්‍ර ආරව්‍ය අනුමදස්සී සාමන් වහන්සේව ඉතා ගෞරවයෙන් දෙපාරමින්ද নমස්කාර කරමින් පිළිගනු ලබනවා සාවන්ත සිසිල වෙනුවෙන්. ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් තථාගත දේශනාවෙන් බිඳක් අපට පහදා දෙන මෙන් ආරාධනා කර සිටිනවා.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 මේ ලෝකයේ බුදුරන් වහන්සේ පහළ වෙන්නට මත්තෙන් ලෝකයේ තියෙන දුක තේරුම් අරගෙන සංසාරේ තියෙන භයානක බව තේරුම් අරගෙන ඒ දුකින් නිදහස් වෙන්න ප්‍රතිපදා අනුගමනය කරපු ශාස්ත්‍රවරු හිටියා. ඒ වගේ මේ සඳහා වැඩපිළිවෙළවල් පෙන්වා දුන්න ඒ දුන්න වැඩපිළිවෙළ ඔස්සේ අනුගමනය කරපු ශ්‍රාවකයෝ හිටියා. ඒ සියලු දෙනාම බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකන් ඒ විමුක්තියක් හෙව්වා. සමහර අය විමුක්තියක් ලැබුව බවට රැවටුණා. නමුත් අපි අද අපට මේ ලැබිච්ච අවස්ථාව තුළ අපට තේරෙනවා ඒ පෙන්වා දුන්න සියලු මාර්ග සැබෑ විමුක්තිය කරා යොමු වෙන දේවල් නොවන බව. ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වා දෙන මේ නිවන් මඟ ඒකායන මාර්ගය වෙන කිසිම කෙනෙකුට මේ ලෝකේ පෙන්වා දෙන්න බෑ. ඒක තමයි මේ ලෝකේ බුදු කෙනෙකුගේ කෘත්‍යය. බුදුරයන් වහන්සේ නමකගේ කෘත්‍ය වෙන්නේ තමන් අවබෝධ කරගත්ත ධර්මය අනිත් අයට අවබෝධ කර ගැනීම සඳහා පෙන්වා අපි මේ ධර්මය ඉගෙන ගන්නකොට කතා කළා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ධර්මය සවක්ඛාතයි කියන එක මේ ධර්මයේ අඩුවක් නැති බව මුල මැද අග පිරිසිදු බව ඒ වගේ මේ ධර්මය යම් විෂයක් හැටියට ඉගෙන ගන්න දෙයක් නොවන කාරණාවක් බව. අද අපි ගොඩක් වෙලාවට බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න විෂයක් හැටියට. දැන් අපි ගණිතය ඉගෙන ගත්තොත් ඊට අදාළව වෛද්‍යවරයෙක් මේ ඉංජිනේරු කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ ඒ විෂයට අදාළ දෙයක් අපිට අපේ ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න ඇති කරගන්න පුළුවන්. ඒ වගේ විෂයක් නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ. අපි බලන්න ඕන ඒ කාලේ ස්වභාව ඒ කාලේ විමුක්තිය හොයපු අයට දුන්න මේ ධර්මය දුන්න පරිසරයත් එක්ක භාග්‍යතුන් වහන්සේ මේ පෙන්වා දුන්නේ ඒ කර්මන තුලින් විමුක්ති මාර්ගයේ ලැබෙන ක්‍රමයක් විෂයක් දැනුමක් නෙවෙයි ඒ ධර්මයේ තේරෙන්න වැටහෙන්න ප්‍රායෝගික හුරු කරන්න ඒ ධර්මයේ සමග අනුගත වෙනකොට අපි තුල ප්‍රතිපදාව හම්බ වෙන්නට ඕන. සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාව විමුක්තිය කරා යොමු වෙන ප්‍රතිපදාව ඒ ධර්මයේ තුලින් හම්බෙන්නට ඕනේ. අද අපි ඒ ඉගෙනගත්ත දේ පැත්තකින් තියලා වෙනම විමුක්තියක් හොයන්න හදනවා. එතකොට බුදුරණවහන්සේ පෙන්වපු ධර්මයෙන් තොරව අපි විමුක්තියක් හොයනවා නම් අපි හොයන්නේ කාගේ දෙයක්ද? කවුරු කියපු දෙයකින්ද? බුදුරණවහන්සේ කිව්ව ටික තමයි ධර්මයේ තියෙන්නේ. අපි ඉගෙන ගත්ත දේ. හැබැයි අපට විමුක්ති මඟ හම්බෙලා නැහැ. එහෙමනම් අපි ඉගෙනගත්ත ධර්මය කුමක්ද? ඒ ඉගෙනගත්ත දේ බුදුරන් වහන්සේගේ ධර්මයම නෙමෙයි. අපි ඉගෙනගත්ත ධර්මය අපි කැමති ඒ ඉගෙනගත්ත දේ කොහොම හරි තේරුම් ගන්න. අපි තනි තනියම හිතලා බලන්න ඕනේ. අපි ඒ ඉගෙනගත්ත ධර්මය තේරුම් ගත්තේ අපට වැටහුනේ ඒ කරුණ ගැලපුණේ බුදුරජාණන් වහන්සේ කිව්ව වචන වලින් විතරක්මද කියලා. අන්න එතනටයි සද්ධානුසාරී බව නැත්තම් ශ්‍රද්ධාවෙන් බැස ගැනීම ඇති අපි ඒක තේරුම් ගත්ත තැනදී එක්ක විද්‍යාවේ කරුණු එහෙම නැතිනම් වෙන කෙනෙක් දුන්න අර්ථකතනෙ ඒකක් සම්බන්ධ වෙලා මගේ අදහසකු සම්බන්ධ වෙලා මට ගැළපෙන විදිහකට නම් මේක තේරුම් ගත්තේ එතන බුදුරණවහන්සේ කෙරේ ශ්‍රද්ධාව නැහැ ඒ විදිහට තේරුම් ගන්න ගිය තැනම කියවෙනවා බුදුරන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කරලා නැහැ කියලා. ඒ නිසායි අපට තව කෙනෙකුගේ අර්ථයක් අවශ්‍ය වුණේ. මෙන්න මේ ශ්‍රද්ධාවට එීම අද ගොඩක් අමාරුයි. ඒ නිසා තමයි මාර්ගය හම්බෙන්නේ නැත්තේ. අපි අර විදියට ඉගෙන ගන්න විෂයක්. ඒක මීට 2563කටත් එහා ඉඳලා ආව කරුණු වෙන්න පුළුවන් තව කෙනෙකුගේ අර්ථය. අපි මේ අද විතරක් නෙමෙයි. බුදුරයන් වහන්සේගේ දුන්න මූලික බුද්ධ වචනේ තේරුම් ගන්න බැරිකම නිසා ගොඩනැගිච්ච ප්‍රතිරූපක ඒක බුදුරණ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය පැහැදිලි කරනවා. ආනි සූත්‍රය පැහැදිලි කරනවා. ඒ කාලේ ඉඳලම තිබ්බා. ඒතර ආනි සූත්‍රය කියවනේ ඇණයක් ඉල්ලුනහම ඇණයක් ගහනවා. ඊළඟට ඇහෙන්නේ හැබැයි ඒ ආනක කියන මිහිඟු බෙරේ සද්දේ. අපි දන්නේ ඒ සද්දේ කියලා. හැබැයි දැන් ඇහෙන්නේ ඒ සද්දේ නෙමෙයි. අර ඇනේ සද්දෙත් එක්ක ඇහෙන්නේ. අන්න ඒ වගේ බුදුරණවහන්සේගේ ධර්මය අපි තුල වර්ධනයක් වෙන්නේ නැතුව අපි තේරුම් ගන්න යන්නේ මීට 2563කට කලින් හරි ඉඳලා ආව යම් විග්‍රහයක් තියෙනවනම් ධර්මයේ බුදුරණවහන්සේ කියපු වචනින් පිට ඒකත් එක්ක නම් තේරුම් ගන්න. අර ඇන ගහපු මිහිගුබෙරිය සද්ද වගේ දෙයක් වෙන්නේ. අන්න එතනදී අපට ශ්‍රද්ධාව පිහිටලා නැහැ. ඇයි අපි වචනෙන් හිතෙන් හිතුවට වචනෙන් අපි මේ කතා කරාට ශ්‍රද්ධාව තියෙනවා කියලා බුදුරණාහි කියුවේ ඇත්තයි කියලා බුදුරජාණන් වහන්සේ කිව්ව එකම නෙවෙයි පිළිගන්න තියෙන්නේ. තව දේවලුත් එකයි එක තේරුම් ගන්න තියෙන්නේ. ඒකයි මේ නිවන් මඟ හම්බෙන්නේ නැත්තේ. එහෙනම් මේ නිවන් මඟ හම්බ වෙන්න ධර්මයේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ධර්මය වෙන කෙනෙකුගේ අර්ථයකින් තොරවම අපි ඉගෙන ගන්නට ඕනේ. අපි ඒ ධර්මයේ තුල කියලා දුන්න විග්‍රහය විතරම් බලන්න ඕන. ඒක බලනකොට අපට හම්බෙනවා ගොඩාක් පැති හිතන්න ඕනේ. නුවණින් විමසන්න ඕනේ ගොඩාක් පැති හම්බෙනවා. මොකද ඒකට හේතුව අර අපට ඒ කාරණාව වෙන කෙනෙකුගේ අර්ථයකින් තොරව තේරුම් ගන්න යන්න තුනහම අපිට අපි තුලින් යෝනිසෝමනසිකාරය කරන්න වෙනවා. මොකද අපි පිළිගත්ත බුද්ධ වචනේ විතරයි ඇත්ත කියලා. අනික ඒවා විමුක්ති මාර්ගේ නෑ. සක්කාය දිට්ඨි දුර වෙන ප්‍රතිපදාව නෑ. මෙන්න මේ විදිහට පිළිගත්ත කෙනා උත්සාහ කරනවා මොකක් කරන්නද? මේ ධර්මයේ තේරුම් ගන්න. මොකද තමන්ට ඒ ධර්මය ඇහෙනකොට තියෙනවා නුවණින් නිමසන්න ගොඩාක් පැති. ගැළපුණා විෂයක් හැටියට ගැළපුණා නෙමෙයි. විෂයක් හැටියට නිර්වලුණා නෙමෙයි. විෂයක් හැටියට තේරුණා නෙමෙයි. බුදුරණවහන්සේ බුද්ධ ආගම කියන විෂය කියන්නේ නෑ. බුද්ධ ආගම කියන විෂයට පටිසමුපාද පංචවිපාස්කන්ධය දාලා විෂය කියන්නේ නෑ. බුදුරණවහන්සේ පෙන්වලා දුන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ හම්බ වෙන්න ධර්මයක් දුන්නා. එහෙනම් ඒ ධර්මයෙන් අපට හම්බ වෙන්නට ඕන නැත්තේ පංච පාස්කන්ධය ගැන දැනුමක්, පටිසම්පාදය ගැන නිරවුල් දැනුමක් නෙවෙයි අපට හම්බ වෙන්න ඕන නැත්තේ ඉගෙන ගැනීමෙන්. සක්කාය දිට්ඨිය දුර වෙන විදිහට ආරෂ්ඨාංග මාර්ග ඉස්මතු වෙන විදිහේ ප්‍රතිපදාවක්. ඕක හම්බෙන්නේ ඒ මූලික නිර්වල් බුද්ධ වචනයෙන් පමණයි. අන්න නෝනති කෙනාට. එයා යෝනිසෝ මනසිකාරය කරනකොට කරනකොට අන්න ඒ ධර්මයේ ඔස්සේ ඒ නිවන් මඟ හම්බ වෙනවා. එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ පිරිසිදු බුද්ධ වචනේ තියෙන වැදගත්කම. පිරිසිදු බුද්ධ වචනේ වැදගත්කම දන්න කෙනා ඒ ධර්මයටම යොමු වෙන්නේ. දැන් ඔබ හිතන්න එපා මම දැනගෙන මම මේ කියනවා කියලා. මම මේ කතා කරන්නේ මේ බුද්ධ වචනේ මොකද තියෙන්නේ කියලා ඒකයි පෙන්වලා දෙන්න හදන්නේ. ඒක කතා කරනකොට ඔබේ අදහසොත් ඔබත් මේකේ බුද්ධ වචනේ මගේ මම පුජ්‍යලික දන්න අදහස නැතුව බුද්ධ වචනේ තුලම තියෙන අදහස ගන්න අපි හැමෝම දක්ෂ වෙන්නට ඕන. අපි ශාස්ත්‍රූරු නෙමෙයි. අලුත් දෙයක් දෙන්නේ. අපි කරන්නේ ශාස්ත්‍රූවරයාගේ අදහස මොකද්ද කියලා අපි හොයලා බලන එක. ඒ ශාස්ත්‍රූවරයාගේ අදහස මොකද්ද කියලා හොයලා බලනකොට ඒ ශාස්ත්‍රූවරයාගේ අදහස තුලින් නිවන් මාර්ග ඉස්මතු වෙන විදිහේ දෙයක් හම්බෙනවා නම් දැනුම නිරවුල් වීම නෙමෙයි ප්‍රතිපදාව නිවන් මාර්ග ඉස්මතු වීම හම්බෙනවා නම් අන්න ශ්‍රාවකත්වයට යොමු වෙනවා. එතකන් ශ්‍රාවකත්වයට යොමු වෙන්නේ. ඒක නිසා මේ ධර්මයේ තියෙන විදිහ අපි බලන්නට ඕනේ. ඒ වගේම මේ ධර්මයේ දුන්නේ බුදුරජාන් වහන්සේ ප්‍රායෝගික වැඩපිළිවෙලකට. වෙන දෙයකට නෙමෙයි. එහෙනම් මේ ධර්මයේ එකයි බලන්නට ඕන දේ තමයි ප්‍රායෝගික වැඩපිළිවෙල. ඒකට නම් අපිට හැම ධර්ම කාරණාවක් ඉගෙන ගැනීම වැදගත්කම තියෙන්නේ. ප්‍රායෝගිකත්වය කියන්නේ මොකද්ද? අද අපිට ප්‍රායෝගිකත්වය මොකද්ද කියලා තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා. සිහිය පිහිටනවා ප්‍රායෝගිකත්වයේ සිහිය පිහිටනවා කියන එක තේරුම් ගන්න අමාරුලා තියෙනවා. ඒ නිසා තමයි අර හුදු දැනුමකින් පමණක් සෑහීමකට පත්වන්නේ විෂයක් ඇටියට ඉගෙන ගත්ත දෙයකින්. අපි මේ සවන්ට සිසිල සාකච්ඡාව ඔස්සේ කතා කරමින් සිටින්නේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර විවරණය. එහි අපි සතිපට්ඨාන සූත්‍රය තමයි සාකච්ඡා කරමින් සිටියේ ඒකායන මග වන මේ නිවන් මාර්ගය සතිපට්ඨානය බුදුරණාහිසගේ සියලු ධර්මෙහි නම් නිවන් මාර්ගට පෙන්වපු සියලු ධර්මයේ සතිපට්ඨානය එක ඇතුලේ අන්තර්ගතයක් තියෙන එකක්. අපි කායන පස්සනාව, වේදනන පස්සනාව, චිත්තන පස්සනාව කතා කළා මේ දේශනාවේ තියෙන කාරණාව. ධම්මානුපස්සනාවෙත් නීවරණ පබ්බයේ කන්ද පබ්බය කතා කරා. දැන් මේ මේවා කියනකොට අපට තව එකක් හිතෙනවා. දැන් අපි ඔන්න මේක කරලා ඉවර වෙලා ඊළඟ එක කරන්න ඕනේ. ඊළඟ එක කරන්න ඕනේ. දැන් මේ කියන කාරණා එක බලන්න අපි අනිත් දේශනත් එක්ක සංසන්දනය කරලා අපි ගත්තොත් උදාහරණයක් ඇටියට කිංසුකෝම සූත්‍රය. එක එක්කෙනා දැක්ක එක එක්ක ඕනේ. එතකොට ධාතු වශයෙන් දැකපගෙන ආදම ආයතන වශයෙන් යන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. අපට මේ නුවණ වර්ධනය කරගන්න තමයි, ඒ කියන්නේ අපට අපේ ප්‍රඥාව අඩු නිසා මේක තේරුම් ගන්න බැරිකම නිසා තමයි අපි අනිත් දේවල් එක්ක විමසන්න තේරුම් ගන්න උත්සාහ කරන්නේ. හැබැයි එතනදී තේරුම් ගන්න ඕනේ ඒ අවස්ථාවේ ප්‍රායෝගිකත්වයත් එක්ක. කලින් කරපු දේ මේකට සංසන්දනය කරන එකක් නෙමෙයි. ඒ පෙන්වා දුන්න දේ ප්‍රායෝගිකත්වයට එක්කයි තේරුම් ගත යුත්තේ. අන්න එතකොට තමයි මේ ධර්මයේ විෂයක් නොවෙන්නේ. මේ මේ ධර්මයේ ප්‍රායෝගික බව නිවන් මඟ පෙන්වා දෙන දෙයක් වෙන්නේ. නැත්නම් අපට විශයක් කියන්නේ. එනිසා අපි මේ එක එක අනුපස්සනා බලනකොටයි බලන්න ඕනේ ඒ අනුපස්සනාව එක්ක කොහොමද ප්‍රායෝගිකව ඒ වැඩපිළිවෙල බුදුරණවහන්සේ පෙන්වා දුන්නේ කියලා. අනිත් ඒවත් එක්ක සංසන්දනය කරන්න අපි දැඟලුවොත් බුදුරණවහන්සේ නොකරපු දෙයක් අපි කරන්න හදනවා. අපි එකින් එක වෙනවසින් හොයන්නට ඕනේ. එහෙනම් මේ අද තියෙන ආයතන පබ්බය අයි බලමු මේ ආයතන පිළිබඳව හතිපට්ඨානයේ බුදුරණවහන්සේ කොහොමද පෙන්වා දෙන්නේ කියලා. පුණජපරම් භික්ඛවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. කතංච භික්ඛවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. මහණෙනි මම නැවතත් කියනවා නැවත එකක් කියන්නේ ඒ තමයි මේ ධර්මයෙන්ගේ ධර්මයෙන් නොදැකීමෙන් වාසය කරනවා කියන එක. මේ ආයතන ආධ්‍යාත්මික බාහිර ආයතන එක. කොහොමද ආධ්‍යාත්මික බාහිර කියන මේ ආයතනයන් එක ධර්මයන්ගේ ධර්මයන් අනුව දකිමින් වාසය කරන්නේ. ඉද බික්කවේ බික්කු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුභයං පටිච්චුප්පජ්ජති සංයෝජනං තංච පජානාති. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති. යතාච පහේනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. ඔන්න බුදුරන් වහන්සේ ආයතන අනුපස්සනාව කියනවා. දැන් අපිට තව මේක මේක ඇහෙනකොට අපිට තව එකක් මතක් වෙනවා. ඒ තමයි දැන් මෙතන විග්‍රහ කරේ අපි සරල තේරුම ගත්තොත් මේකේ තියෙන පැහැදිලි කිරීම ඇස මනාකොට දැනගන්නවා රූපේ මනාකොට දැනගන්නවා හටගත සංයෝජනේ මනාකොට දැනගන්නවා නූපන් සංයෝජනේ ඉපදීම දැනගන්නවා මනාකොට දැනගන්නවා ඒ වගේම උපන් සංයෝජනේ ප්‍රහාණ වීම මනාකොට දැනගන්නවා ප්‍රහාණයෝජ සංයෝජනය නැවත උපදින්නේ නැහැ කියලා මනාකොට දැනගන්නවා. ඔන්න ඔකයි බුදුරණවහන්සේ පෙන්වන්නේ. දැන් ඕක ඇහිච්ච ගමන් අපට හම්බ වෙනවා කණේ කොහොමද? නාසය කොහොමද? දිවේ කොහොමද? කයේ කොහොමද? මනේ කොහොමද කියලා ඔන්න අපට හම්බ වෙනවා ඊට පස්සේ එක. අපට අමතක වෙනවා යනවා මේක මේ විෂයක් නෙමෙයි. ප්‍රායෝගිකත්වයක් කියන එක අමතක වෙලා. විෂයක් නෙවෙයි ප්‍රායෝගිකත්වයක් කියන එක අමතක වෙලා අපිට ඕන ඊළඟට කණිත් කොහොමද? මේ විෂය ඉගෙන ගන්න අවශ්‍යයි. දැන් මේ ප්‍රායෝගික ඇහැ ගැන කතා කරන්නේ. ප්‍රායෝගික ඇහැ ගැන කතා කරනකොට කන ප්‍රායෝගික වෙලා නැහැනේ. ඇහැයි ප්‍රායෝගික. ඇහි ප්‍රායෝගිකව මේ න්‍යාය හම්බ වුණොත් දැක්කොත් එතනදී මේ සත්‍ය දැකලා ආත්මීය සංකල්පේ හිස් බව දැකලා දැන් මෙතන අරහත්ත්වයම කියන්නේ සංයෝජනේ දුරු වුණා කියලා විග්‍රහ කරන්නේ. එතකොට ඒ සත්‍ය දැකලා ඒක දුරු වුණකොට මම කියලා ගැනීම අතහැරිච්ච තැනදී ප්‍රායෝගික ධර්ම ගැන, ඒ කියන්නේ ඇස ගැන හොයද්දී ප්‍රායෝගික දේ ගැන හොයනකොට කන කාගේ දහපව. දැන් අනාත්ම බව නැත්නම් අස්විමානීය මේ මම කියලා ගැනීම වැරදි බව හම්බෙච්ච තැනදී ඊළඟට අපි මනින්න යනවා ආය කණක් ගැන. දැන් ප්‍රායෝගික අවස්ථාවේ මේ ඇස පිළිබඳව හම්බුණා නම් ඒ කරුණ ප්‍රායෝගික අවස්ථාවේ ඇස පිළිබඳ කරුණ හම්බුණා නම් එතන හම්බ වෙන්නේ අනාත්ම බව නැචකින්චි ලෝකේ උපාදීති බව හම්බ වෙනවා නම් කන කාගේද? නමුත් අපට කනත් ඕනේ. අපි මේක ප්‍රායෝගික දෙයක් කියලා හිතුවේ නෑ. අපිට විශයක් හැටියට අපි කියේ. දැන් අපි මේ ඔක්කොම දැනගන්න ඕනේ ඒ අවස්ථාවේ ප්‍රායෝගිකත්වයට. අපි වර්තමානයේ ප්‍රායෝගිකත්වයේ එක නැතුව විෂයත් එක්ක ඔක්කොම කල්පනා කරන්න ගියොත් වරදිනවා. ප්‍රායෝගිකව ඇහැ ගැන කල්පනා කරනකොට කනනාසය දිවකය මන ගැන අදාළ නැහැ. මොකද ප්‍රායෝගික ඇහැ. ප්‍රායෝගික කන නම් ප්‍රායෝගික කන. අනිත් ඒවා ගැන අදාළ නැහැ. අනිත් ඒවා එක්ක නිරුද්ධ වෙච්ච නැත්නම් නොපැමිණිච්ච. එක්ක අතීත එක්ක අනාගත. ධර්මී ප්‍රායෝගික දෙයක්. අන්නේ අවස්ථාව එක්ක බලන්න ඕන කල්පනා කරලා. එහෙම නොවුනොත් අපට මේ ඒකායන නිවන් මඟ පෙන්වපු සතිපට්ඨානයේ මේ විග්‍රහය තේරුම් ගන්න බැරි වෙනවා. තව දෙයක්. ඒ තමයි අපි මේ කරුණ තේරුම් ගන්න යනකොට විශේෂයෙන් ආයතන අනුපස්සනාව මේ කියන්නේ අපි දැන් අපි ක්‍රමානුකූලව බලමු මේක. ඒ කියන්නේ චක්කුංච පජානාති. ඇස මනාකොට දැනගන්නවා. එතකොට දැන් ඇස මනාකොට දැනගෙන අජ්ජත් බහිද්ද කළා සමුදේ වය කළා අත්තිකයෝ එහෙම එකක් නෙමෙයි. මොකද එතකොට කොහොමද ඒ දේක තුල කරන්නේ? ඒ අරක නිරුද්ධ වෙලා ඉවරනේ. ඒකෙන් පස්සේ නම් චක්කු දැනගත්තා ඊළඟට අජ්ජත් බහිද්ද කරා ඊළඟට සමුදේ වය කරා ඊළඟට අත්තිකයෝ තිබා. එතකොට නිරුද්ධ වෙච්ච දේක තමයි ආයේ සමුදේ වයක් අජ්ජත් බහිද්දාවක් කතා කරන්න තියෙන්නේ. මේ මේ කියපු දේ තුල තමයි මේ මෙසේ ඉති අජ්ජත්තං මෙසේ කියලා ඔය කරුණ විග්‍රහ කරන්නේ. එහෙනම් ඒ චක්කුංච පජානාති කියනකොට මේ පෙන්නපු ඉති අජ්ජත්තං වා කියන එක බහිද්ධාවා කියන එක ඊළඟට ජත බහිද්ධාවා සමුදේ වය සමුදේ වය මෙතන ඊළඟට පෙන්නනවා න්‍යාය හැටියට කයක් ධර්මයක් ඇතයි කියලා ගත්තා මතුමත්ේ ඥානීය නුවණ නුවණ සිහි දිනු කරගන්න අන්න එතකොට නැතිකින් කිලෝකේ උපාදීති වෙනවා මේ ඇතයි කියලා ගත්ත කයත් එක්ක හොයාගෙන යනකොට එතකොට ඒ ඒ කරුණ තුල මෙන්න මේ කියපු කාරණා සිදු වෙනවා මේ ප්‍රායෝගික දේත් එක්ක. අපි ඒකත් එක්ක බලන්න ඕනේ. ඒතකොට චක්කුංච පජානාති කියනකොට ඇස මනාකොට දැනගන්නවා. දැන් ඇස කියන්නේ මොකද්ද කියලා මනාකොට දැනගන්න ඕනේ. දැන් ඇස මනාකොට දැනගන්නකොට සිදුවිය යුත්තේ අපට කොහොමද? අපි ඒකත් බලන්නට ඕනේ. බුදුරණවහන්සේ පෙන්නපු පරියායෙන් හම්බ වෙන්නේ නිවන් මගනේ වෙන දෙයක් නෙමෙයිනේ බුදුරණවහන්සේ පෙන්න පරියායෙන් හම්බෙන්නේ නිවන් මග වෙන කිසි දෙයක් හම්බෙන්නේ නැහැ විෂය නිරවුල් කර ගැනීමක් නෙමෙයි තියෙන්නේ චක්කුංච පජානාතිනකොට නිවන් මග හම්බෙන්න ඕන නිවන් මගේ සද්ධානුසාරි මට්ටමේ ඉඳලා අරහත්ය දක්වාම තියෙන කාරණා අපි සංක්ෂිප්තයක් වශයෙන් බලමු සක්කාය දිට මම කියලා ගන්න දේ තුල ප්‍රායෝගික වැරද්ද හම්බෙන ප්‍රතිපදාවක් තියෙනවා. සෝතාපන්න මග කියන්නේ සෝතාපන්න කියන්නේ සක්කාය දිට දුරුයි මග වෙන්නේ සක්කාය දිට දුරුවන ප්‍රතිපදාව. එහෙනම් සද්ධානුසාරි වෙන තැන ඉඳලම සක්කාය දිට දුරුවන ප්‍රතිපදාව හම්බෙන්න ඕනේ. අරහත්ත්වයේ තමයි අස්විමාන දුරු වීම. එහෙනම් මේ සියන සියලු මගේදී හම්බ වෙන්නට ඕනේ මොකද්ද? මම කියලා ගැනීම තුල තියෙන වැරද්ද ප්‍රායෝගිකව චක්කුංච පජානාති වෙන තැන ඉඳලම. අන්න එතකොට චක්කුංච පජානාති කියන සතිපට්ඨාන ඒකායන මාර්ගයේ පෙන්නපු දේ තුලදී විෂයක් ඇටියට දැනුමක් නිරවුල් වීමට එහා ගියපු බුදු කෙනෙකුගේ කෘත්‍යවන අර වචනකින් දෙන්න බැරි දුන්න දහම නුවණින් විමසලා කරන ප්‍රායෝගිකත්වය තුළින් අපට සක්කාය දිට්ඨි ප්‍රහාණය වැඩ පිළිවෙල හම්බෙන්න ඕනේ. එහෙනම් මෙතන තේරුම් ගන්න තැනදී අපි නිකන් ඇස දැනගත්ත මනාව දැනගත්තා කියලා එන දේ නිමෙයි හම්බ වෙන්නට ඕන නැත්තේ. ඇස මනාව දැනගන්නවා කියනොත් සතිපට්ඨානෙ මේ කියපු කාරණා වැඩිලා නිවන් මඟක් හම්බෙන්නට ඕන. එහෙම නැතුව මේක තේරුණා කියලා වැඩක් නැහැ. ප්‍රායෝගිකව නිවන් මඟ හම්බෙන්නට ඕන. එතකොට ඇස කියන්නේ මොකද්ද? දැන් අපි දන්න දේවල් බලන්න ඕන. දැන් අපි දන්න දේවල් එක්ක බලාගෙන යන්නට ඕනේ ඉස්සරලාම අපි දන්න දේ. අපට තේරිච්ච දේ බුදුරණවහන්සේ කියපු දෙත් එක්ක ඊළඟට ධර්මයේ ශ්‍රද්ධාව පිහිටලා අපි දන්න දේ ගැන බලන්න ඕනේ ඇත්තද බොරුද කියලා අපි දන්න දේ. අන්න එතකොට තමයි එතන එතනදී හම්බෙන්න ඕන සක්කාය දිට්ඨියට පහරක් වදින්න ඕනේ. ඒ වගේම නිවන් මඟ හම්බ වෙන්නට ඕනේ. චක්කුංච පජානාති සිද්ධ වෙන්නට ඕනේ. ඇස කියන්නේ මොකද්ද? මනාව දැනගත්තා. අපට ඇස දැන් මෙතන ඇසත් තියෙනවා රූපයත් තියෙනවා දෙක වෙන වශයෙන් තියෙනවානේ. අපි ඇස කියනකොට අපට හම්බ වුණොත් ඉස්සරලාම ඔළුවේ ඉඳලා අඟල් දෙකක් පල්ලෙහෙන් තියෙන මස්ගුලිය. ඔන්න ඇස දැනගන්නවා කියනකොට අපට හම්බ වුණොත්. මොකද්ද මේ හම්බ වුනේ? බුදුරණවහන්සේ කියප එකක්ද? ජීව විද්‍යාවේ කියප එකක්ද? ජීව විද්‍යාව තුළ කියප එකක්. බුදුරණවහන්සේ මෙතන කියලා නැහනේ. බලන්න චක්කු දැනගන්න විග්‍රහ දේශනාවේ ගොඩක් තැන්වල තියෙනවා. කොතනකවත් තියනවද? ඔළුවේ ඉඳලා අඟල් දෙකක් පල්ලෙහෙන් තියෙන එක තමයි ඇහැ කියලා. එහෙම නැහැ. දැන් අපි ඇහැට එරුම් ගන්න යනකොට ඔන්න අපට හම්බ වෙනවා බුදුරණවහන්සේ කියපු දේ ටිකක් මදි නිසා, ඒ ධර්මයේ සෝක්කාත නැති නිසා මේ ධර්මයේ අඩුපාඩු නිසා අපට ඔන්න ඕනේ අර ඇහැ තේරුම් ගන්න ජීව විද්‍යාවේ කාරණාවක්. ඒ තමයි මේ ඇස තියෙන්නේ ඔළුවේ ඉඳලා අඟල් දෙකක් විතර පල්ලෙහායි. දෙකක් තියෙනවා. අන්නේ දෙක තියෙන්නේ ඔළුවේ ඉඳලා අඟල් දෙකක් විතර පල්ලෙහෙන් කියලා අර ධර්මයේ සවක්හාත නැති නිසා බුදුන් වහන්සේ හරියට කිව්වේ නැති නිසා අපට අර විද්‍යාවෙන් කියපු කාරණාවත් අවශ්‍යයි තේරුම් ගන්න. එතකොට එහෙනම් අර අපි තමා තුලින්ම ප්‍රායෝගිකව බුදුරන් වහන්සේ තුල ශ්‍රද්ධාව නැති වෙලා. ඇයි? ඒක මදි කියලා අපි පිළිගන්නේ. ඒක නෑ අපි ජීව විද්‍යාවට ගියේ. බුදුරන් වහන්සේ ධර්මයේ සවකත නෑ කියලා පිළිගත්ත නිසා ජීව විද්‍යාවට ගියේ. එතනදිම අපි ගිහිල්ලා ධර්මය මදි කියලා. අන්න එහෙනම් අපි දැන් බලන්න ඕනේ. එහෙනම් ඒ කාරණාවක් නෙමෙයි බුදුරන් වහන්සේ කතා කළේ. දැන් අපි ගත්තොත් සලායතන මහා සලායතන සූත්‍රයේ මේ චක්ඛුන් ඥානං පස්සං යථා භූතං කියලා විග්‍රහ කරලා ඒ විදිහට ඥානං පස්සං යථා භූතං කියන්නේ ආදීනවානුපස්සී විහෙරති පංච උපාදානස්කන්ධං අපචයං ගච්ඡති මාර්ගයේ මාර්ගයේ වැඩෙනවා ඒ විග්‍රහය සම්පූර්ණයෙන් මහා සලායතන සූත්‍රය පැහැදිලි කරනවා චක්කුන් ඥානං පස්සංගතා භූතං එතකොට එතන ඔක්කොම ටික කියනවා පළවෙනි එකද චක්කුන් ඥානං පස්සංගතා භූතං ආදීනවානුපස්සී විහෙරති ඊළඟට පංචපාදක අපචයන් ගච්ඡති ඒ දෘෂ්ටි සම්මාදිට්ඨිය ඊළඟට බොජ්ජංග මේ ඔක්කොම විග්‍රහ කරනවා ඇස දන්නකොට දකින්නකොට කවුරු පෙන්වපු දෙයද බුදුරණවහන්සේ පෙන්වපු දෙය ජීව විද්‍යාවෙන් පෙන්වපු දෙය නෙමෙයි ඊළඟට අපට හම්බ වෙනවා දැන් ඔන්න බලන්න ධර්මයේ හරිනම් කියන්නේ ධර්මයේ හරිනම් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව රාමුව විතරක් හරිනම් අන්න එක සද්ධාවෙන් බැස ගන්නවා කියන්නේ වෙන කාගේවත් අර්ථයක් නැතුව. කිසි කෙනෙක්ගේ අර්ථය. මොකද කිසි කෙනෙක් අර්ථයක් අවශ්‍ය නැහැ බුදුරණවහන්සේ වෙන්නේ සවක්කත ධර්මයන්නේ. කාගේවත් අර්ථයක් නැතුව ඒක හරිනම් මොකද්ද වෙන්නේ? ඔන්න මම චක්කු දැනගත්ත කාරණාව වැරදි කියලා ඔන්න පහරක් වැදුනා. මොකේද වැදුනේ? මට. දැන් මේ චක්කු ඥාන චක්කුම් පජානාති කියන එක මොකද්ද කියලා හොයන්න යනකොට හම්බුනේ ඇස මොකද්ද කියලා සවිස්තර තේරුමක් නෙමෙයි. හොයන්න යන තැනම ඔන්න ධර්මයේ හරිනම් සද්ධානුසාරී වෙනවා. ධර්මයේ හරිනම් හම්බ වෙනවා මොකද්ද? ප්‍රායෝගිකව මම චක්කුව කියලා තේරුම් ගත්ත කාරණාව හම්බුනේ මට චේතනාවකින්නේ. ඇස කියන එක මම තේරුම් ගත්තා කියන එක මට හම්බුනේ චේතනාවකින්. චේතනාව එතන පණ ධම්ම මනෝවිඤ්ඤාණ එකතු වෙලා හටගත්ත පංචපාස්කන්ධයකින් හම්බුනේ. එතකොට මේ චේතනාව හරි කියලාද හම්බුනේ වැරදි කියලාද? වැරදි කියලා. ඇයි අපි තේරුම් ගත්ත කාරණාව බුදුරණවහන්සේගේ ධර්මයේ විතරම නම් හරි. අපි තේරුම් ගත්ත කාරණාවනේ වැරදි කියලා හම්බෙනවා. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න යනකොට මොකද්ද වෙන්නේ? ප්‍රායෝගිකව සක්කාය දිට්ඨියට පහරක් එක්ක නෙමෙයි මේ යන්නේ. චේතනාව වැරදි නම් චේතනාව කෙසෙල් අරටුවක් වගේ හම්බෙලා තියෙන. කෙසෙල් අරටුවක අර කෙසෙල් ගහක අරටුවක් නැහැනේ. එහෙනම් අර තේරුම් ගත්ත කාරණාව වැරදි කියන්නේ පොඩ්ඩක්වත් හරි නෑ කියන එක. එහෙමනම් අර කෙසෙල් ගහේ අරටුව වගේ දැක්කා. දැන් එතන මම කියලා ගැනීම හරි කියලා හම්බෙනවද? දැන් එහෙනම් එතන ඒක අහපව් අපි ගණ්ඩාම් යනවද? ඒ ඒ ඒ තේරුම් ගත්ත චේතනාව අහපව් ගන්න උත්සාහ කරනවද? නෑ. ඒක නැති වෙලා යනවා. ඇයි? එතන මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වෙනවා. මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වෙන්නේ ඒ චේතනාව කෙසෙලරටුවක් බව දැක්කනම් හම්බුනා නම් ප්‍රායෝගිකව අහපව් ඒක මම කරගන්නවද? එතකොට මම තියන එකක්ද? මම කියන එක තියෙන එකක් නෙමෙයි. දැන් බලන්න අපි කෙහෙල් ගහක අරටුවක් හොයන්න යන්නෙම නෑනේ. ඒ දිහා බලන්නෙවත් නෑනේ. ඒකට අපි අරටුවක් තියලා කියලා විග්‍රහයක්වත් දාන්නේ අන්න ඒ වගේ චක්කුන් පජානාති කියනකොට ඔන්න එහෙනම් මොකද්ද ඇහැ? බුදුරන් වහන්සේ කියපු ඇහැ. නාම රූපයෙන් හටගත්තේ. අපට එහෙනම් ඒ ඇහැ නාම රූපයෙන් හටගත්තේ කියලා හම්බෙන්න ඕන. දැන් කොයි හැදනාම රූපයෙන් හටගත්තේ? ඔළුවේ ඉඳලා අඟල් දෙකක් පල්ලෙන් තියෙන හැද? එහෙම නැති හැද? එහෙම තියෙන හැ කිව්වත්, එහෙම නැති හැ කිව්වත් බුදුරණවහන්සේ නම් එහෙම කියලා නැහැ. නාම රූපයෙන් හටගත්ත හැ ඔළුවේ ඉඳලා අඟල් දෙකක් පල්ලෙන් තියෙන එකද නැත්නම් එහෙම නැති එකක්ද කියලා අපි මොන විදිහකට යන්න ගියත් මොකද්ද වෙන්නේ? අන්න බුදුරණවහන්සේ කියපු දෙයට පටහැනි. එහෙනම් සද්ධාව පොඩ්ඩක් අඩු වෙලා. එතනදිත් මොකද්ද පහර වැදුනේ? මොකද්ද මේ කියන්නේ? තවත් ප්‍රායෝගිකව තමන්ගේ හටගත්ත මේ පංච උපාදානස්කන්ධයේ තියෙන වැරද්ද නේද හම් වෙන්නේ. මේ මොකද්ද මේ කරන්නේ? ඇස විෂය තේරුම් ගන්න නෙමෙයි. ඇස කියන කාරණාව විෂයක් හැටියට ගලපලා තේරුම් ගන්න නෙමෙයි යන්නේ. බුදුරණවහන්සේ පෙන්නපු නිවන් මාර්ගය තුල තියෙන්නේ ඇස කියන දේ විෂයක් හැටියට තේරුම් ගන්න නෙමෙයි. ඇස කියන එක තේරුම් ගන්නකොට නිවන් මඟ හම්බෙන එක. නිවන් මඟ කියන්නේ සක්කාය දිට්ඨිය දුරවන ප්‍රතිපදාව. ඔන්න ඕක හම්බෙන්නට ඕනේ ඇස තේරුම් ගන්න තැනදී. ඔන්න දැන් නාම රූපයෙන් හටගත්ත ඇහැ කියනකොට මතක් වෙන දේ තමයි අපි තුල තියෙන මේ අපි අර දාගත්ත පුජ්‍යලයක්ගේ දාගත්ත මේ ජීව විද්‍යාවෙන් පෙන්නපු හැක්. ඒකට නොයන කෙනාට හම්බෙන්නේ ඒක නෙවෙයි කියලා. ඒ කොහොම හරි අවශ්‍යතාවයක් තියෙනවනේ ඒ විෂය තේරුම් ගන්න. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන නිවන් මඟ හම්බෙන්නේ නැතුව අවශ්‍යතාවයක් තියෙනවා ඒ විෂය තේරුම් ගන්න. දැන් ඔහොම කිව්වම කෙනෙක් එහෙනම් මොකද්ද හැ? ඉතින් මොකද්ද හැ කියන එක තේරුම් ගන්න නෙමෙයි අපි මේ බුදුරණවහන්සේගේ ධර්මය ඉගෙන ගන්න. සක්කාය දිට්ඨිය දුරු කරගන්න. ඕකමත කෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ අපි ඉගෙන ගන්නේ ඇහැ මොකද්ද කියලා තේරුම් ගන්න නෙමෙයි. නිවන් මඟ වැඩෙන්න. නිවන් මඟ වැඩීම සහ මේ තේරීම කියන කාරණාව අන්න එකට යන්නේ. දෙකක් නෙමෙයි. අද ඒක එකක් නිවන් මඟ තව එකක් වෙනවා. එහෙමනම් නුවණින් යුක්ත කෙනාට මොකද්ද හැ කියන ප්‍රශ්නේ නැහැ. ඇයි එයාට හම්බෙනවනේ හැම වෙලෙම අර ධර්මයේ හරි ධර්මයේ හරි මං තුල වැරදි කියලා අන්න ප්‍රායෝගිකව එයාට හම්බෙනවා යම. හැම වෙලෙම ප්‍රායෝගිකව මොකක් හරි හම්බ වෙනවා. එහෙමනම් චක්කුං ච පජානාති කියනකොට බුදුරජාණන් වහන්සේ කිව්ව දේ විතරක් හරි කියලා තේරුම් ගන්න අරගෙන ඒ ක්‍රමයට ඇස කොහොමද හම්බෙන්නේ කියලා අපි හොයන් ඉස්සලාම් හොයන්න යන තියෙන මේකේ තියෙන්නේ ඉස්සලාම මේ ප්‍රතිපදාව මේක ප්‍රායෝගික බව දැන් අපි මනින්නේ මේ දේ කරන්නේ ඒකෙන් අපට ඉස්සලා මේ තේරුම් ගන්න යන්නේ තේරුම් ගන්න යන තැනට නිවන් මාර්ග හම්බෙන්නේ දැන් මෙතන පෙන්වන්නේ දකිර කෙනාගේ ප්‍රතිපදාව එතකොට මේ ප්‍රතිපදාවට යන්න දැනගන්නේ දැකගන්නේ. දැන් දැනගන්න වෙනවා. අන්න ඒකයි සක්කාය දිට්ඨිය ප්‍රහාණයට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවට එන්නට ඕනේ. ඒකයි ධර්මයේ හරි කියලා එනවා සද්ධානුසාරි බවත් එක්ක. ඊළඟට සෝතාපන්න බවට අන්නපත් වෙනවා. එතකම වෙන්නේ. එහෙමනම් මෙන්න මේ ඇස කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න යන තැනදී අපි බලන්නට ඕනේ අපි කල්පනා කරන්නට ඕනේ අපට අවශ්‍ය ඒ විෂය තේරුම් ගන්නද නිවන් මඟ වැඩෙන්නද කියලා. ඔක හොඳට හිතන්න. නිවන් මඟ වැඩෙන්න අවශ්‍ය කෙනා නිවන් මඟට අවශ්‍ය විදියට ශ්‍රද්ධා ශ්‍රද්ධානුසාරී භවෙන් ඉඳලා ධර්මයෙන් යනවා. එයාට අවශ්‍ය නැහැ විෂය තේරුම් ගන්න. විෂය තේරුම් ගන්න අවශ්‍ය කෙනාට නිවන් මඟක් අදාළ නැහැ. කොහෙන් හරි විෂය දවල් කරගෙන යනවා. එක දෙකක් ප්‍රතිපදා දෙකක්. ඔන්න එතකොට ඇස දැනගත්තා. දැන් ඊළඟට දැන් අපි කොහෙන් හරි ගත්තාම තියෙන හැක්නේ අපට හම්බෙන්නේ. තියෙන හැක්. අනිත් පැත්තෙන් ඉන්නේ ඇහැ නැද්ද? මේ චක්කුංච පජානාති කියනකොට එහෙනම් හම්බෙන්නට ඕනේ අපට අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගත්ත ඇස. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප. ඔය පැත් ඒව ප්‍රත්‍ය කරගෙන හටගත්ත ඇහැ හම්බ වෙන්නේ විද්‍යාවක් එක්කද නැද්ද? විද්‍යාවක් එක්ක. ඇයි අවිද්‍යාව මොකද්ද කියලා හොයනකොට මේ ඇහැ හම්බෙන්නේ. එහෙනම් මේ ඇහැ හම්බ වෙනකොට ඒ ඇහැ තේරුම් ගැනීම, ඒ ඇහැ වටහා ගැනීම කියලා කියන්නේ කුමක්ද? ඇහැ නිරවුල් කර ගැනීම කියලා කියන්නේ විද්‍යාව නුවණ ඉපදීම මග හම්බ වීමයි ඇහැ දැනගත්තා කියන්නේ. එතෙක් ඇහැ දැනගත්ත වෙන්නේ නැහැ. ඒ අවිද්‍යාව දක්වම හම්බෙලා. එතකොට චක්කුංච පජානාති කියන්නේ ඇස දැනගන්නවා කියන කාරණාවේදී මේ ඇස කියන්නේ මොකද්ද කියලා හම්බෙනකොට අවිද්‍යාව දක්වාම කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපට ඇස හම් වෙනකොට අපි මොනවා හෝ විග්‍රහයකින් අපි ඇසට ගිහිලා තියෙන්නේ. ඇස තේරුම් ගන්න. අවිද්‍යාව දක්වාම මේ ඇසෙහි ප්‍රත්‍ය හොයාගෙන යනකොට දැන් ඇස කියන එක හරියට දැනගත්තාම නාම රූපයෙන් කියලා දැනගන්න නම් නාම රූප මොකද්ද කියලා දැනගන්න ඕනේ. නාම රූප දැනගන්න විඥාන දැනගන්න ඕනේ. විඥාන දැනගන්න සංඛාර. සංඛාර දැනගන්න අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව දැනගත්තා කියන්නේ අවිද්‍යාව හම්බුණා කියන්නේ යන්න සත්‍ය ඥානියට යමු වෙන ප්‍රතිපදාව හම්බ වෙනවා. එහෙනම් ඇස කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න තැනදී ඇස තේරුණ තැනදී නුවණ වැඩිලා තියෙන්නට ඕනේ. එතකොට එහෙනම් මෙතන මේ පෙන්වලා දුන්න ප්‍රතිපදාවේ බුදුරණවහන්සේ මේක ප්‍රායෝගිකව දකින වැඩපිළිවෙලනේ කියන්නේ. අපි දකින්න දැනගන්නට ඕන. එහෙනම් අපි ඉස්සෙල්ලාම සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාව කතා කරොත් අපි ඔක්කාන්ත සංයුත්තේ සූත්‍රයක ඇස අනිත්‍යයි කියලා ශ්‍රද්ධාවෙන් අදාහ ගැනීම. එයාට ප්‍රඥා ඉන්දිය තියෙනවා. එහෙනම් ඇස අනිත්‍යයි කියලා ශ්‍රද්ධාවෙන් අදාහගන්නේ ජීව විද්‍යාවෙන් කියපු ඇස නෙමෙයි. අපි තව කෙනෙකුගේ විග්‍රහයකින් කියපු ඇහැ නෙමෙයි. බුදුරන් වහන්සේ පෙන්නපු ඇස මොකද්ද කියලා ඒක අනිත්‍යමයි කියලා ශ්‍රද්ධාවට යොමු වෙන්නේ ඒ කියපු කාරණාව හරි නිසා. එතකොට මම මම මොනවා හෝ ක්‍රමයකට යමක් තේරුම් ගත්තා නම් ඒදී වැරදි බව අන්න සක්කාය දිට්ඨිය දුරු වීමේ ප්‍රතිපදාව එක්ක අන්න ඇස මොකද්ද කියලා දැනගන්නවා. ඊළඟට ඒක දකින්න මහන්සි ගන්නවා. මේ අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා. තාම හරියටම දැකලා නැහැ. අන්න දැක්කහම සෝතාපන්න. ඒතකොට ඇස හරියට දැක්කා කියනකොට, චක්කුංච පජානාති කියනකොට, ඇස හරියටම මනාව දැනගත්තා කියනකොට. මනාව දැනගන්නවා කියනකොට එහෙනම් අර සියලු හේතුත් එක්ක දැනගන්න ඕනේ. එහෙනම් ඒ සියලු හේතු එක්ක දැනගන්නකොට විද්‍යාව කියන කාරණාව සත්‍ය වශයෙන් නැත්නම් සේක විද්‍යාවක් එහෙම නැත්නම් ආර්ය සත්‍ය නුවණකටයි ඇස දැන ගැනීම හම්බෙන්නේ අවිද්‍යාවෙනුයි ඇස හම්බෙන්නේ කියන කාරණාව නුවණින්. ඒක ප්‍රායෝගික අවස්ථාවේදී ඔන්න චක්කුංච පජානාති වෙනවා. ඇස කියන්නේ මොකද්ද කියලා. දැන් දන්න දකින අවස්ථාව ගැන කියනවනේ. එතකොට ප්‍රායෝගික අවස්ථාවේ. අන්න ඒ ප්‍රායෝගික අවස්ථාව සිදු වෙනකොට මේ ප්‍රතිපට්ඨානයි කියපු. දැන් මුලින් විග්‍රහ කරේ අපි ඇස මොකද්ද කියලා තේරුම් ගන්න යන්නේ. හදිපට්ඨානේ මේ ඇස මනාව දැනගන්නවා කියන කාරණාවෙදී මේ ප්‍රායෝගික අවස්ථාවේදී අර ඇසක් කියලා හම්බෙන එක ඇස කොහොමද හම්බෙන්නේ කියන එක අර අජ්‍යත බහිද්දා කියලා පෙන්නපු විග්‍රහය ඊළඟට සමුදේවය කියලා පෙන්නපු විග්‍රහය අන්න හට ගැනීම මොකද්ද කියලා තේරුම් ගන්න යන විග්‍රහය ඊළඟට මේ ඇසක් ඇතයි කියලා අරගෙනයි මේ හොයන්නේ කියන විග්‍රහය මේ හැම එකක්ම දැනගත්ත කෙනා ඒ කාරණාව ප්‍රතිපදාව හැටියට හුරු කරනකොට ප්‍රායෝගික දකිනකොට අර මානසික කල්පනාවකින් මනදම් මනෝවිඥාණය එකතු වීමෙන් හටගත්ත දෙයකින් තොරව ප්‍රායෝගිකත්වයේ දියන්න එයාට හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි. රූපේච පජානා. දැන් අපි දන්නෝනේ ඇස දැනගත්ත තැනදී ඇස මනාව දැනගත්ත තැනදී රූපේ හම්බෙන්නේ නැතුව ඇස හම්බෙන්නේ නැහැ. හැබැයි මේ මේ ප්‍රතිපදාවට යන්නේ දැන් මේ බුදුරණවහන්සේ පෙන්වුවේ රහතන් වහන්සේ නමකට නෙමෙයි මේ. මේ මේ මාර්ගයන්නේ. මේ මේ මේ ප්‍රතිපදාව කරොත් අරහත් වෙනවා. නැත්නම් අනාගාමී වෙනවා කියන අවසානෙට. එතකොට මේ ප්‍රතිපදාව යන්නකොට යන්න අපට ධර්මයක් ඇතයි කියලා හොයාගන්න වෙනවනේ. ධර්මයක් තියෙනවා. එතකොට මේ ධර්මය තමයි ඇස. ඒ ධර්මය තමයි රූපය. ඒ ධර්මය අනුව යන්න තියෙන දැන්. එතකොට එහෙනම් අපි මේ ධර්මයේ මොකද්ද කියලා මේ අනුව යන විග්‍රහය සම්පූර්ණයෙන් හම්බ වෙනවා. ඒ ඇස මොකද්ද? ඒ රූපය මොකද්ද? අන්න රූපය කියන කාරණාව හම්බ වෙනකොට මේ රූපය මොකද්ද කියන කාරණාව අනුව හොයාගෙන යනකොට රූපේච පජානාති. එතකොට රූපේච පජානාති කියනකොට රූපය මොකද්ද? දැන් අපිට සාමාන්‍යයෙන් අපි දන්න අපට තේරුම් ගන්න අපි අලුත් විග්‍රහය කරනවා රූපය කියන්නේ මේ මස් හැට ඉස්සරහින් තියෙන එක කියලා. ඒ බුදුරණවහන්සේ කියපු දෙයත් එක්කම යනකොට අපි මේ රූපය කියන කාරණාව තේරුම් ගන්නකොට අලුත් විග්‍රහයක් අවශ්‍ය නැහැ. මොකද රූපය තේරුම් ගන්න නෙමෙයි ධර්මය අපි ඉගෙන ගන්නේ සක්කාය දිට්ඨිය දුරු කරලා නිවන් මාර්ගය වඩා ගන්න. අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ මේ මේ ප්‍රතිපදාවකට යන්නේ දැනගෙන දැකගෙන යන ප්‍රතිපදාවකට යන්නේ සක්කාය දිට්ඨිය දුරු කර නැත්නම් මේ නිවන් මාර්ග ආරෂ්ඨාංග මාර්ගයේ උපද්දවා ගැනීමට මිසක් මේ මේ කියපු විෂය ඉගෙන ගන්න නෙමෙයි. එතකොට මේ රූපය මොකද්ද කියලා හොයනකොට හම්බෙන්නට ඕනේ එය නිරවුල් කියන එක නෙවෙයි මාර්ගය හම්බෙන්නට ඕනේ. මාර්ගය හම්බෙච්ච තැනදී තමයි නිරවුල් වීම හම්බෙන්නේ. එතකොට මොකද මේ ප්‍රතිපදාවනේ කියන්නේ? එතකොට රූපේච්ච පජානාති කියනකොට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපට ඇහැ ඉස්සරහින් තියෙන කාරණා ඔබට මේ කරුණ කියනකොට සිහියට එනවනම් මම කලින් අර ස්පර්ශය පිළිබඳ විග්‍රහ කරපු කරුණු එක මේක තව ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද අපි ස්පර්ශය තේරුම් ගන්න තියෙන එකේ වැරද්ද මම පෙන්නවා ෂණික නිවනක් කියන කාරණාවද ලෝකයා කතා කරන්න වෙන්නේ ඒ කාරණාවත් එක්ක කියලා. අපි තේරුම් ගත්ත වැරද්දත් ඒක. මොකද අපි තේරුම් ගත්තේ විශේෂ තේරුම් ගන්න මිසක් නිවන් මඟ වැඩෙන්න නෙවෙයි කියන එක. එතකොට මේ රූපය පජානාති වෙනකොට ඇහෙන් ඉස්සරහා තියෙන රූපය කියලා අපි කතා කරනකොට අපි ඒක ගැන කතා කරමුකෝ ඉස්සල්ලාම. ඒ කියන්නේ බුදුරන් වහන්සේ එහෙම එකක් කියලා නැහැ. අලුත් දෙයක් අලුත් වචනයක් කියලා නැහැ. නමුත් අපට තේරෙන එකක් තියෙනවා නැහින් ඉස්සරහා තියෙන රූපේ. මේ ඇහෙන් ඉස්සරහා තියෙන රූපය ගැන කතා කරනකොට ඒකේ හේතුව මොකද්ද? ඒක දැනගන්නකොට අපට ඒක සාස්වතයක් වෙන්න බෑ. උච්ඡේදයක් වෙන්න බෑ. ඒ වගේම ඉබේ හටගත දෙයක් වෙන්න බෑ. දෙයම වපු දෙයක් වෙන්න බෑ. අපි හිතමු අපි ඇස ගැන පොඩ්ඩකට අමතක කළා කන ගැන දැන් ඔබට මම කියන එක ඇහෙන නිසා සද්දේ. එතකොට සද්දේ දැනගත්තා. දැන් ඔබට හම්බ වෙන්නේ මොකද්ද? මගේ මට පිටින් ඉන්න අනුමදස්වානාසේ කටහඬ ඇහෙන්නේ. දැන් ඒක හොයාගෙන යනකොට දැන් බාහිරනේ සද්දේ. දැන් ආධ්‍යාත්මික හොයාගෙන යනකොට නම් ඔන්න අවිද්‍යාවත් එක්ක අපට හම්බ වෙනවා. බාහිර සද්ද ගැන හොයාගෙන යනකොට මොකද්ද හම්බ වෙන්නේ? ඒක හම්බෙන්නේ දැන් කට හොලවන නිසා ඔන්න ඇහුණා. නැත්නම් තරංග නිසා ආවා. එතකොට ඒව මොනවද? ඒව ඒ ඒව සාස්ෘත දෙයක්ද? තියෙන දෙයක්ද? ඒ සද්දේ කියන එක. ඒක නිසා ඉබේද ඔය කට හොලවන එක එහෙම ඇහෙන්නේ. දැන් අපේ පැත්තට ගත්තොත් නම් ඔන්න අවිද්‍යාවෙන් කියලා ගන්න පුළුවන්. දැන් පිටෙන්නේ තියෙන්නේ. එතකොට ඒක ඉබේ තියෙන එකක්ද? නැත්නම් ඒක අර බබාගේ මව් එකක්ද? දෙවියාගේ මව් එකක්ද? දැන් ඒක පටිච්චසමුප්පන්න පැත්ත කතා කරනකොට අපිට මේ පැත්තකට ගන්න වෙනවා. එහෙනම් මේ පටිච්චසමුප්පන්න බව කතා කරන්න තියෙන්නේ ඔන්න ඔතනදි තේරෙනව නේද? පටිච්චසමුප්පන්න බව කතා කරනකොට ද්වයතාවය නැත්නම් අජත්ත බහිද්දා කියන පැනවීම අපට මගේ පැත්තකින් තොරව බාහිරව වෙනම එකක් කියලා කතා කරන්න යන තැනදී අපට මග ඒ කියන්නේ මේ බෙදා ගැනීම තුළ තියෙන වැරද්දනේ මේකදී හම්බෙන්නේ. එහෙම නැතු වෙනම අරක තියෙනවා කියලා කතා කරන්න ගියොත් එහෙම අපිට පටිච්චසමුප්පාදේ තාම ඇවිදිලා නැහැ. පටිච්චසමුප්පාද කියන කාරණාව වැටහිලා නැහැ. ඇයි ඒක වෙනම එකක්? එතකොට එහෙනම් රූපය කියන කාරණාව හොයාගෙන යනකොටත් හම්බෙන්න ඕන එහෙනම් මේ රූපය කියන්නේ මොකද්ද? ඇහැට පේන දෙන්නේ. ඇස රූප කියන එකත් එක්කනේ. එහෙනම් ඔන්න ඔය න්‍යාය ඔන්න ඔය සම්බන්ධය අන්න ඒ කාරණාව මනාව දැනගන්න වෙනවා. එහෙනම් දැන් මේ දැනගන්න ගියේ දැන් පටිච්චසමුප්පාදයට එක්කනේ. ඔන්න අර අජත්ත බහිද්දා කියපු කරුණු අපිට මේක දෙන යම් මට්ටමකට තේරුම් ගන්න මේ මැනීමත් එක්ක තේරුම් ගැනීමකට යොමු වෙන්න වෙනවා. පුළුවන් වෙනවා. මේ උපන් සංයෝජන දැනගන්නවා. මේක හේතුවෙන් උපන් සංයෝජන. බන්ධනය. බුදුරණවහන්සේ පෙන්නපු මේ ආයතන අනුපස්සනාව පිළිබඳව අපි කතා කරනකොට අපි ඇත්තටම අපි බලන්නට ඕනේ මම මුලිනුත් සඳහන් කරා අපිට මේක මේ නිවන් මාර්ගක් අපි තුල ඉස්මතු වෙන විදිහට මේ ධර්මයේ ප්‍රායෝගිකව හම්බ වෙන්න ඕනේ ඒ වගේම මේ ප්‍රායෝගිකත්වය හම්බ වෙනකොට ප්‍රතිපදාව හම්බ වෙන්නට ඕනේ. නැත්නම් නිවන් මඟ හම්බ වෙන්නට ඕනේ. එහෙම නැතුව දැනුමක් විෂයක් නිරවුල් කර ගැනීමක් නෙවෙයි අපි මේ යන්නේ. හැබැයි ඒක තේරීම තමයි මූලික ප්‍රතිපදාව. ඥාන දැනගන්න ඕනේ. දැන් සුතය කතා කරනකොට අපි සුතයේදී ඒකත් අපි තේරුම් ගන්න එක වැදගත්. බහුසුත සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ එක දහම් පදයක් ගැන හරි සුතේ තියෙනවා. ඒ කියන්නේ සුත, දත, වචසා ಪರಿචිත, මනසානුපිකත, ditthියාසුප්පටවිද්ද. ඔන්නෝකයි සුතය. සුතය තුලින් නිර්වල් බව කියනකොට ඒකේ කරුණ පහක් තියෙනවානේ. සුත. අහන්නේ මොකද්ද? අහන්නේ බුද්ධ වචනේ. දැන් අපි දන්නවනේ විමුක්ති මඟ පෙන්වා දෙන එකම ප්‍රතිපදාව පෙන්වන්නේ බුදුරන් වහන්සේ. එහෙනම් සුතේ විය යුත්තේ පිරිසුදු බුද්ධ වචනේ පමණයි. දතා කරගන්නේ, ධාරණය කරගන්නේ ඒ පිරිසුදු බුද්ධ වචනේ විතරයි. එතකොට දැන් ආපු සුතය දරාගත්ත දේ දැන් මනසාන පෙක්කිතා. දැන් ඇයි අපි මේක මනසින් කල්පනා කළ යුත්තේ? දැන් අහපු සුතය තේරුණා නම් අපට අපට කල්පනා කරන්න අවශ්‍ය නැහැ නේ. අපි මේක මනසින් කල්පනා කරන්න වෙනවා. සුත්වාදතා ඉස්සලා ඊළඟ වචනාව. වචන පරිචිතා වෙන්නේ අපිට මේ අහපු ඒ කියන්නේ ඒ ඒ ඒ ධර්මය මේ කල්පනා කරන්න ඒක හොඳට තේරෙන්න ඕන. මොකද ඉස්සර පොත් තිබෙන්නේ අද නම් පොත් තියෙනවා. නමුත් මේක මතක තියෙන්න වචනින් ප්‍රගුණ කරන්නට ඕන. නැත්නම් අමතක කියලා යනවා. මොකද ඒ එච්චරට ඒ ඒ වචනින්ම මේ මේ දැන ගැනීම වැදගත්. මම ආය අලුතෙන් අර්ථකථනක් දාගන්න නැතුව ඒ සුතේම දැනගැනීමයි නිවන් මඟ හම්බෙන්නේ. ඒකයි වචසා පරිචිතා ඒක වෙනම බුදුරන් වහන්සේ සුතේදි විග්‍රහ කළාම් පෙන්නනවා. මොකද වචනෙන් ප්‍රගුණ කරනකොට ඒක හොඳට තවත් ධාරණීය වෙනවා. ආය වෙන අලුත් දෙයකට යන්න අවශ්‍ය නැහැ. එහෙම නොවුනොත් එහෙම අපි අර වෙන දෙයකට යනවා. දැන් අපි දැන් අපි දැන් උනත් කටපාඩම් කරන අපි සජ්ජායනා කරනවානේ. මොකද ඒ සජ්ජායනා කිරීමෙන් හොඳට කටපාඩම් වෙනවා. ඒ හොඳට ඒක මතක හිටිනවා. එහෙනම් ඒක ඇයි මතක තියාගන්නේ? මොකද වෙන දෙයකින් වෙන විග්‍රහයකින් අපට ආපු වෙන කෑල්ලකුයි තව කෑල්ලකුයි ගලපලා ඒ නිවන්මක හම්බෙන්නේ වචසා ಪರಿචිතා. දැන් මේ මොකක්ද වචසා ಪರಿචිතත් කරන්නේ? ඒ බුද්ධ වචනියමයි. වෙන අලුත් දෙයක් නෙමෙයි. දැන් මනස අන්න මනසින් කල්පනා කරනවා. දැන් ඒතර මේ ඇස දැනගන්නවා කියන කාරණාව දැන් කල්පනානේ කරන්නේ. අන්න මනසින් කල්පනා කරන්න යමු වෙනවා. එතකොට මනසින් කල්පනා කරන්න යොමු වෙන්නේ මොකක් එක්කද? ඒ සුතය එක්ක. වෙන කෙනෙක්ගෙන් අහපු වෙන කාරණාවක් එක්ක නෙමෙයි. බුදුරණවහන්සේගේ සුතය එක්ක. අන්න දිට්ඨිය දිට්ඨි නිඥානකන්ත ඊළඟට ඒ කරුණ බුදුරණවහන්සේ කියපු කාරණාව නිර්වෘල් භාවය හම්බ වෙනවා. අන්න එතනදී තමයි ශ්‍රද්ධාවට බැසගන්නේ අනිත්‍ය සූත්‍රයේදී පැහැදිලි කරන අනුලෝම කන්තියත් එක්ක ශ්‍රද්ධාවට බැසගන්න ඔන්න මග හම්බ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? නිවන් මාර්ගය හම්බෙන්නේ ප්‍රතිපදාවට. දැන් එතන වෙන අර්ථකථනයකට යන්න කිසිම කාරණාවක් කිව්වේ නැහැ. ඒ අහපු දේ එක විතරයි. ඒක එක අපට අනිවාර්යයෙන්ම මනසාන පෙක්කිතාවක් උපදිය යුතුයි. ඒකයි සුතය කියන්නේ. අපට අහපු සුතය තේරෙනවා නම් තමන්ගේ ස්වයං වූ මනසානුපෙක්කිතාවකින් තොරව අපට තව කෙනෙකුගේ අලුත් නිර්වචනයකින් තව කෙනා කියනකොට එක්ක විද්‍යාව නැත්නම් තව අතීතේ ඉඳලා ආව මොන හරි විග්‍රහයක් නැත්නම් මම දැනගත්ත විග්‍රහයක් මෙන්න මේ වගේ අපට ඒ අහපු සුත්‍රයේ ගැළපෙනවා නම් අර මනසානුපෙක්කිතාවක් අවශ්‍ය නැහැ මනසානුපෙක්කිතාවක් තියෙන්නේ දැන් අපි මොන විදිහට ඇහුවත් අපට ඒ තේරෙන්නේ දැන් දැන් අපි කාට හරි කිව්වොත් තියෙන ධර්ම කාරණාව එයාට ඒක තේරුම් ගන්න එයායි කෝණෙන් තේරුම් ගන්න. එතකොට එයා ඒ කෝණෙන් තේරුම් ගන්නකොට එයා මොනවාම ප්‍රතිලිකකට ගිහිල්ලා අන්න ශ්‍රද්ධාවට යොමු වෙච්ච කෙනා. යොමු වෙන තැනදී ඒ වෙන පැත්තකට යන්නේ නැතුව එයා මොකද කරන්නේ? අර තමා තුලින් බලනවා ඒ බුද්ධ වචනේ තිබ්බ කාරණාවම එක තේරුම් ගන්න කල්පනා කරනවා. අන්න මනසාන පික්කිතාවකට යමු වෙනවා. මේ එක දහම් පදයක් කිරීමේක තියෙනවා නම් අන්න එයා සුත ධනෙන් යුක්තයි කියනවා. දැන් අපි දන්නවා දිය ධම්මා හිත ප්‍රබෝවා කියනකොට සාරිපුත්තන්ට උපරිස පරිබ්බාජකයා සාරිපුත් ස්වාමීන් වහන්සේ ධහම දැක්කා. එතකොට මේ කරුණ ඔක්කොම සිද්ධ වෙනවා. ආය අලුතෙන් දෙයක් අහන්න ඕනේ නැහැ. දිට්ඨි දිට්ඨ මත්තන් කියනකොට බාහිදාරු කීරිය. අරහත්ත්වයටපත් වෙනවා. මේ කරුණ ටික සිද්ධ වෙනවා. අලුතෙන් කාරණාවක් ගන්න ඕනේ මොකද එයාට ඒ ඒ ඒ ඒ කෙනාට ඒ කට්ටියන්ට නැත්නම් ඒ උත්තරමයන් වහන්සේලාට ඒ නෝන වැඩි නිසා මේ එක දහම්පදයේ ඔස්සේ මේක යන්න හැකියාව තිබුණා. අපිට බෑ හැබැයි අපිට එකයි අර බාහිර අනිත් බාහිර කියන අනිත් ඒ මේකට සාපේක්ෂව බුදුරණවහන්සේ අනිත් කියපු බුද්ධ වචන අන්න ඒවත් එක්කත් අපිට ඒ ඒ පරයයන් ඔස්සේ එකරුණ තේරුම් ගන්න යමු වෙන්න වෙනවා. එතකොට තමයි අපට අන්න ඒ අහපු කාරණාව මනසාන පෙක්‍රියාන් කිරීම සඳහා ditthya anijja ditthya ඥානකන්තියට යෑම සඳහා අවශ්‍ය පාදක කාරණා හම්බ වෙනවා බුද්ධ වචනේ තුලින්. එතකොට එහෙනම් මේ පෙන්නපු කරුණු අපි දැන් මුලින් ඉඳලම කතා කළා කිසිම විදිහකින් බුදුරණවහන්සේගේ බුද්ධ වචනේ තේරුම් ගන්න අනිත් කෙනෙකුගේ අදහසකට නොයා යුතුයමයි. එහෙම ගියොත් එයා විශේෂ නිරවුල් කරගනි නිවන් මඟ හම්බෙන්නේ. බුද්ධ වචනයෙන් විතරක්ම අපි මේක තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ කියපු කාරණාව නිවන් මාගේදී හම්බ වෙනවා. එහෙනම් එතකොට රූපේච පජානාති චක්කුංච පජානාති. එතකොට නම් මේ කරුණු දෙක හම්බ වෙනකොට ඔන්න දැන් ධර්මයන් ඇතයි කියලා හොයාගෙන යන්නේ. ඔන්න ඇස රූපය කියන්නේ මොකද්ද කියලා දැන් මෙතන කියන්නේ දැක්ම පිළිබඳව. අපි ඉස්ලාම් කතා කරේ නිරවුල් කර ගැනීම. එතකොට ඔන්න ඇස මොකද්ද කියලා ඔන්න පජානාති. ඔන්න රූපේ පජානාති. එතකොට අර මේ අවිද්‍යාව දක්වා මේ කරුණ ටික හම්බ වෙනවා. ඊළඟට යංච සදුබයං පටිච්ච උප්පදේ සංයෝජනං තංච පජානාති. සංයෝජනීය. දැන් සංයෝජනීය මේ දෙක සංයෝජනීය වෙච්ච නිසා නේද මේ ලෝකයේ කියලා දෙයක් හම්බෙලා තියෙන්නේ. මේ සංයෝජනීය නිසා. ඔන්නේ සංයෝජනීය දැනගන්නවා. සංයෝජන වෙච්ච බව දැනගන්නවා. සංයෝජන වුණා කියලා දැනගන්නවා. එතකොට මේ එහෙම දැනගන්න තැනදී මගේ මේ බාහිර රූපය සංයෝජන වුණා නෙමෙයි. ඇස රූපය සංයෝජනේ වුණා. ඒ නිසානේ දර්ශනයේදී අනාත්ම වහම්බෙන්නේ. ඒ සංයෝජනයත් එක්ක තමයි මේ පැවැත්ම අන්න අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්තා කියන නුවණ හම්බෙන්නේ. ඔන්න ඊළඟට තමයි විශේෂම කාරණාව. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති. තංච පජානාති. ඊළඟට යතාච පහිනස්ස සංයෝජ යතාච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති. දැන් කලින් කිව්වේ නැහනේ යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති කියලා. දැන් අපි දන්නවා අතම් මේ සූත්‍ර එහෙම ගත්තාම මේ හේතුඵල න්‍යාය ආරණ්‍යයක බලනකොට හේතුවත් ඵලයක්. හේසුත සුදිට්ඨෝ හෝති හේත සමුප්පන්නති ධම්මා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පා ඉදං උප්පජ්ජති. මේ න්‍යායනේ හම්බෙන්නේ. හේතුවත් ඵලයක් කියනකොට. විශේෂයෙන් තව එකක් ධම්මානුපස්සනාවේ මතක තියාගන්න මේ ලොකු නුවණක් එක්ක යන එක. මොකද දැන් අපි ගත්තොත් ධම්මානුපස්සනාව තියෙන කාරණාවේ අපි මන කියන එක ධම්ම මනෝ සංයෝජනය කතා කරාම අපට රාගසිත. එතකොට ඒක චිත්තනපස්සනාවනේ. ද්වේෂසිත චිත්තනපස්සනාව. වේදනාව මේකෙන් හටගත්ත වේදනාව ඒක වේදනානුපස්සනාව. එතකොට එහෙනම් ඒක වේදනානුපස්සනාවක් හැටියට හම්බෙන්න හැටිත් ධම්මානුපස්සනාවක් හැටියට හම්බෙන්න හැටිත් ඒක පරියා දෙකකින් නුවණට හම්බෙන්න දෙයක්. අපි එක වෙලාවකට අපට චිත්තානුපස්සනාව විදිහට හම්බුන එක ධම්මානුපස්සනාව නෙමෙයි. එහෙනම් ධම්මානුපස්සනාව හම්බෙන්නේ ධම්මානුපස්සනාවක් හැටියට. ඒක ධර්මයක් හැටියට. ඒ ඒ ඒකයි බුදුරණවහන්සේ මේ වෙන වශයෙන් පැහැදිලි කරේ. නැත්නම් බුදුරණවහන්සේ එකක් කියන තිබ්බා. එකකට ඒ කරුණ ඔක්කොම ගලපන්න තිබ්බා. මේක මේ විෂයක් නෙමෙයි දුන්නේ. වර්ධනයකට නුවණ වර්ධනයකට ප්‍රතිපදාවක් දුන්නේ. විෂයක් දුන්නේ නිවන් මඟක් දුන්නේ. ඒතකොට නිවන් මඟ මේ තුල හම්බ වෙන්නට ඕනේ. ඒකයි මේ අනුපස්සන හතරක් ඇටෙන තියෙන්නේ. එතකොට මෙතන මේ නූපන් සංයෝජනේ උපදිනවා දැනගන්නවා. එතකොට නූපන් සංයෝජනේ උපදිනවා දැනගන්නවා කියනකොට නූපන් බව කතා කරනවා කියන න්‍යායෙදී හේතුවයි ඵලයයි කියන දෙකම හම්බෙලා මේ දැක්මට ඒ නූපන් සංයෝජනේ උපදිනවා දැනගන්නවා. දැන් අපි දැන් කල්පනා කරගෙන අපි දැන් අපිට ඉපදිච්ච දෙයක් නේ අපි දැන් කල්පනා කරගෙන යන්නේ හොයාගෙන. අපිට හේතුන් උපදිනවා කියලා හම්බෙලා නැහැනේ. අපි කල්පනා කරගෙන යන්නේ. දැන් මෙතන කියන්නේ නූපන් සංයෝජනේ උපදිනවා දැනගන්න. එතකොට නූපන් සංයෝජනේ උපදිනවා දැනගන්නකොට එහෙනම් නූපන් බව දැන් කලින් කතා කරනකොට ඇසම දැනගත්තා. ඇස දැනගත්ත රූප දැනගත්ත. එතකොට එහෙනම් හම්බෙච්ච හැනේ. ඒ මේ මේ ප්‍රතිපදාවට අති ධම්මාදී වය කියන්න ඕනනේ. එහෙනම් හම්බෙච්ච හැයි කියන්නේ මේ මේ කරුණ මේ සංයෝජනය දැන අරගෙන ඇස දැන අරගෙන රූපේ මනාව දැන අරගෙන සංයෝජනය දැන අරගෙන යන තැනදී මොකද වෙන්නේ අන්න ඒ මනාව දැනගන්නවා කියනකොට ප්‍රඥාව ඉස්මතු වෙනවා ඉස්සරහට ඇවිදිලා මොකද වෙන්නේ ඊළඟට මේක දකිනවා හේතුවෙන් ඵලය උපදිනවා කියන අන්න නූපන් සංයෝජනේ උපදිනවා. එහෙනම් දැනගන්න උපදිනවා කියලානේ. ඒකත් අනාගතයට නෙමෙයි. අන්න ආර්ය න්‍යාය. අනාගත එකක් නෙමෙයි නූපන් සංයෝජනේ උපදිනවා. එහෙනම් නූපන් බව කියන්නේ කලින් හේතු තිබ්බ නෙමෙයිනේ. අන්න නූපන් සංයෝජනේ ඉපදුන බව දැනගන්න සංචපජානාති මනාව දැනගන්නවා. ඊළඟට උපන් සංයෝජනේ ප්‍රහාණය වුණා. දැන් සංයෝජනේ කියනකොට එතන සංයෝජනයක ඒ කියන්නේ බන්ධනය වීමක් එකද වීමක් මේකත් එකනේ පෙනීමක් හම්බෙන්නේ. එහෙනම් මේ පෙනීම කියන කාරණාව අන්න හම්බ වෙනවා මෙන්න මේ හේතුප්‍රත්‍යයෙන් මෙය හට ගන්න බව. මොකද නිරුද්ධුල නෑනේ. දැන් මේ ආරණ්‍යය නම් හම්බුනේ. හරියටම ආරණ්‍යයට යමු වෙනකොට මොකද වෙන්නේ? අන්න ක්‍රමානුකූලව මේ දර්ශනය කරා යන්න යන්න නුවණ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මොකද වෙන්නේ? උපන් සංයෝජනේ ප්‍රහාණය වුණා කියලා දැනගන්න. උපන් සංයෝජනේ ප්‍රහාණය වුණා. එතාච උපන්නස සංයෝජනස පහණං හෝති. ඒතර උපන් සංයෝජනේ ප්‍රහාණය වුණා කියලා දැනගත්තේ නූපන් සංයෝජනේ ඉපදුණා කියලා දැනගත්ත නිසා උපන්න හේතුව දුර වෙනකොට ඵලය දුරු වෙනවා උපන් සංයෝජනයේ ප්‍රහාණය වෙනවා. උපන් සංයෝජනයේ ප්‍රහාණය වෙنده මොකද විය යුත්තේ? ඒ උපන්න කියන හේතුව දුරු වෙන්නට ඕනේ. ආරණ්‍යයේ දර්ශනය ඉක්මවන ප්‍රතිපදාවක් ගන්න හම්බ වෙනවා. ආරණ්‍යයේදී දැක්ම විතර දැක්මක් විතරයි. ඉමාසු සති ඉදන් හොත ඉමස්සුප්පා ඉදන් උප්පජිති කියලා ඒ දැක්ම ප්‍රඥාවට අදාළ. දැන් මෙතන කියන්නේ උපන්න සංයෝජනේ ප්‍රහාණි වුණා කියලා. එතකොට උපන්න සංයෝජනේ ප්‍රහාණය වෙන බව අන්න හම්බ වෙනවා හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙන බව. ඊළඟට මොකද්ද කියන්නේ? අතාච පහිනස සංයෝජන සායතින් අනුපාදෝ හෝති. ප්‍රහාණච සංයෝජන නැවත උපදින්නේ නැහැ කියලා දැනගන්නවා. අන්න නිවීම දක්වාම මග. දැන් අපට මතක් වෙනවා ආ දැන් මෙතනින් ඉවර නම් ඊළඟට අහපව බොජ්ජංග මොකටද කරන්නේ? ඊළඟට අහපව ආර්ය සත්‍ය ගැන මොකටද කරන්නේ? දැන් අපට ආයේ මතක් වෙන එකක් අර විෂය පොඩ්ඩක් අපි තේරුම් ගත්ත විෂය තියෙනවනේ. ඒ විෂයත් එක්ක යන්න හදනවා අන්න ප්‍රායෝගිකත්වයට යන්න නැතුව. බොජ්ජංග ගැන කතා කරනකොට බොජ්ජංග ප්‍රතිපදාව එක බලන්නට ඕනේ. දැන් මේ ආයතන ප්‍රතිපදාව. දැන් මහා සලන්සුත් ලස්සන පැහැදිලි කරන මේ ඇස ගන්නකොට බොජ්ජංගේ වැඩිලා මේ ප්‍රතිපදාව. එයාට එතන බොජ්ජංග එක්ක හම්බ වෙනවා නම් ඒ බොජ්ජංග අනුපස්සනාවත් කියන්නේ. හැබැයි අරහත්ය දක්වා. දැන් මෙතන ආයතන ප්‍රතිපදාවත් එක්ක. ඔන්න ආයතනයේ දැනගන්නවා. මනාව ආයතනය දැනගන්නවා. එතකොට එනම් ඇස රූප සංයෝජනය. නිබන්ධනේ. ඒ ප්‍රකටත්වයක් ලෝකේ දැන් හම්බෙච්ච දෙයක් නෙමෙයි. ඒ හම්බ වුණේ කොහොමද? සංයෝජනය වෙන්නේ කොහොමද? බන්ධන ඇති වුණේ කොහොමද? ඊළඟට නූපන් දේ උපදිනවා. උපන් දේ ප්‍රහාණය වුණා නැවත හටගන්නේ මෙන්න මේ කාරණා ප්‍රායෝගිකව සිදුවෙනකොට සිදුවන්නේ මොකද්ද මෙසේ ඉති අජ්ජත්තංවා ධම්මේච ධම්මානුපස්සී විහෙරති. බහිද්ධාවා ධම්මේච ධම්මානුපස්සී විහෙරති. අජ්ජත බහිද්ධාවා ධම්මේච ධම්මානුපස්සී විහෙරති. සමුදි ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති. සමුදේ ධම්මානුපස්සීව ධම්මේසු විහෙරති. ආති ධම්මාතිව 50 පච්චපට්ඨි දහවති. යාව දේව ඥානමත්තය ප්‍රතිසතිමත්තය අනිසෝති විහෙරති. නචකින්චි ලෝකේ උපාදීති. ඒවම් ඒවම් කෝ බික්කේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. මෙසේ එලන් කිව්ව කිව්ව ක්‍රමේ මොකද්ද කිව්ව ක්‍රමේ? ඔන්න මෙසේ තමයි අජත්ත බහිද්දා අජත්ත බහිද්දා සමුදේවය සමුදේවය අත්ති ධම්මාතිවා කියපු විග්‍රහය. දැන් අපි අරකින් පස්සේ මේක කියලා කතා කරන්න ගියාම එතකොට ඒක වුණාට පස්සේ මේක කරනකොට ඒ කාරණාව නෙමෙයි කරන්න දෙන්නේ ඒක නිරුද්ධ වෙලා. ඒක නිරුද්ධ වෙලා. මේ ධම්මානුපස්සනාව. කායනුපස්සනාවයි අපිට තියෙනවා. මොනෝන අඩු වෙන අඩු කෙනාට අර බාහිර දේවල් කල්පනා කරලා එක තැනකට අරගෙන අන්න එතන ඒ ගත්ත කාරණාව ඔස්සේ අන්න යොමු කරගන්න තියෙනවා. ඒ ගොරෝසු මට්ටමනේ. මොකද ගොරෝසු ප්‍රකට නැති මේ ධම්මානුපස්සනාව. දැන් ආනාපාන සතියේ සූත්‍රයේදී ධම්මානුපස්සනාවට විග්‍රහයක් තියෙනවා. දැන් අපි සතිපට්ඨාන කතා කරේ ආනාපාන සතියේ කායනුපස්සනාව කොටස. ඒක ධම්මානුපස්සනාව කොටසක් තියෙනවා. ඒ ධම්මානුපස්සනා කොටස කියන්නේ අනිච්චානුපස්සී විරාගාන නිරෝධන පටිච්චසමුප්පාදනපස්සී මෙන්න මේ කාරණාව. එතකොට ඒ ධම්මානුපස්සනා කොටසේ විග්‍රහය හම්බෙන්නේ සත්‍ය දැකීමක් එක්ක. සත්‍ය දකින දේ තමයි ධර්මයන් කියලා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අනිච්චානුපස්සී කියන කාරණාව තමයි ධම්මයේ සුවිරති වෙන්නේ. ධම්මේ ධර්මයන්ගේ ධර්මයන් වල වාසය කිරීම අනිච්චානුපස්සී. ඒ තුළ බොජ්ජංග වැඩෙන්නේ. කායේ කායනපස්සී තුළ බොජ්ජංග වැඩෙනවා. අතන ධර්මයන්ගේ ධම්මානුපස්සී බොජ්ජංග වැඩෙනවා. එහෙනම් එතෙන්ද යන්න කොච්චර නුවණක් ඕනද? ඒ ධම්මානුපස්සන විග්‍රහය තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. ආනාපාන සතිය විග්‍රහය නුවණත් එක්ක එතන කතා කරා. මෙතන පොදු වශයෙන්ම මේ ධර්මයන් කියන කාරණාව ඔස්සේ ධම්මානුපස්සනාවේ මේක කතා කරනවා. මේ විදිහට ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මන ගැන. ඒ ඔක්කොම ගැන කතා කරනවා. සෝතංච පජානාති, සද්දේච පජානාති, යං සතුබයං පටිච්ච උප්පජ සංවජන තංච පජානාති. එතාච අනුප්පන්න සංවජන සූපාය හොයි තංච පජානාති. එතාච උප්පන්න සංවජනංච පහානං තංච පජානාති. ඊළඟට යතාච පහිනස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ඔන්න ඔය විදිහට කන, නාසය, දිව, කය, මන. එතකොට මේ එකින් එක ප්‍රායෝගික අවස්ථාව එක බලන්න ඕනේ. විශේෂයෙන් ගෞල් කර ගැනීමක් නෙමෙයි. එකින් එක බලන්න ඕනේ. ඒ ප්‍රායෝගික අවස්ථාව එක්ක කොහොමද සිදුවන්නේ කියලා. අර ඇස ගැන කතා කරපු විදිහටම. එතකොට ධර්මයේ තේරුම් ගන්න යන කෙනාට ඇස තේරුම් ගන්න යනකොට ජීව විද්‍යාව වශයෙන් අද සමාජයේ තියෙනවනේ ප්‍රශ්නය. ඇස දන්නව කොහෙද තියෙන්නේ කියලා. කනක් දන්නවා, නාසයක් දන්නවා, දිවක් දන්නවා, කයක් දන්නවා. මන කොහෙද තියෙන්නේ? එක්ක කෙනෙක් ඔළුව ඇස්සේ කියනවා, තව කෙනෙක් පපුව ඇස්සේ කියනවා. මේ කවුරු කියප එකක්ද? ජීව විද්‍යාවෙන් කියප එක. දැන් මේ විග්‍රහයට ඇස කොහෙද තියෙන්නේ මන කොහෙද තියෙන අදාළ නැහැ. බුදුරණවහන්සේ කියපු විග්‍රහයට. ඒ අපි දැන් ඇහැ තේරුම් ගත්ත ජීව විද්‍යාවට. ඒ නිසා දැන් මන ජීව විද්‍යාවෙන්ම තේරුම් ගන්න ඕනේ. මොකද බුදුරණවහන්සේ කියලා ශ්‍රද්ධාවෙන් නෙමෙයි තේරුම් ගත්තේ. බුදුරණවහන්සේ කියපු දෙත් එක තේරුම් ගන්නකොට ජීව විද්‍යාව අදාළ නැහැ. එහෙනම් මෙන්න මේ ආයතන පිළිබඳ තේරුම් ගැනීම. මේක අවිද්‍යාවෙන් සකස් වෙන ප්‍රතිපදාවක් තමයි ආයතනේ සකස් වීම කියන්නේ. එහෙම නැතුව අපි බාහිරට අපි වචනෙන් කතා කරනවා හිතින් හිතනවා මේ ඔක්කොම නාම රූපෙන් බාහිර නෑ බාහිර කියන එක තියෙනවා හෝ නෑ කියන කාරණා වැරදි කියලා කතා කරනවා. නමුත් අපි කතා කරන තැනදී බලන්න හිතලා කල්පනා කරලා බලන්න අපි හිතින් හිතුවට නෑ මෙතන ඇහැ නාම රූපෙන් හටගන්නේ මේක මේ තියෙන එකක් නෙමෙයි මේක නෑ කියන එකත් නෙමෙයි කියලා හිතුවට අපට ඇහැ නාම රූපයෙන් හටගත්තේ කියනකොටම අපි අපිට යම්කිසි විදිහකට ඇති තැනක නම් කිරීල්ලක් හිත තුලින් ගිහිලා නැද්ද? ඒ ඇහැයි නාම රූපයෙන් හටගත්තේ. යම්කිසි කාරණාවකට ගිහිල්ලා කන මන දිව යම් කාරණාවකට ගිහිල්ලා තමයි දැන් අපි ඉතින් කය දිව මේ මේවා යම් තැනකට ගිහිල්ලා අපි හිතනවා නාම රූපෙන් අටගත්තේ කියලා. හැබැයි අපි එතන ගිහිල්ලා. ඒක තියෙන දෙයක්. අපි හිතන්නේ. හැබැයි ප්‍රත්‍යක්ෂයේ අපි තුල තියෙන තියෙන දෙයක් කියලා. හිතනවා නාම රූපෙන් කියලා. එතකොට බුද්ධ වචනට එනකොට මොකද්ද වෙන්නේ? සද්ධාවෙන් පිළිගත්තාම ඒ කරුණ වැරදි කියලා හම්බුනොත් දැන් ප්‍රතිපදාවක් නෙමෙයිද හම්බෙන්නේ. දැන් විශේෂ තේරුම් ගන්න විවල් කරගන්නද හම්බ වෙන්නේ යාට ශ්‍රද්ධාවට යොමු වුණොත් නිවන් මඟද හම්බ වෙන්නේ. ශ්‍රද්ධාවට යොමු වුණොත් නිවන් මඟ හම්බ වෙනවා. විශේෂ තේරුම් ගත්තා නෙමෙයි. අපිට කොහොම හරි ඕනේ අරක එහෙනම් මොකද්ද කියලා අය හොයන්න යන්නේ. ඒ එච්චරටම විශේෂ තේරුම් ගන්න අවශ්‍යයි. හැබැයි අපි ශ්‍රද්ධාවට ගිහිල්ලා ශ්‍රද්ධානුසාරී එක්ක ධර්මයට ශ්‍රද්ධාව පිහිටවාගෙන ඒ කරුණ හොයන්න යනකොට පහර වදින්න ඕනේ. පත්‍යුප්පන්න පංචඋපාදානස්කන්ධය අන්න මම කියලා නොගැනෙන විදියට නේද? අපට निराවුල් වෙන්නේ මටනේ. එහෙනම් පත්‍යුප්පන්න පංචපාස්කන්ධ මම කියලා ගැනීමකටයි අපි යන්නේ. පත්‍යුප්පන්න පංචපාස්කන්ධය මම කියලා නොගැනීමකට යන ප්‍රතිපදාවක් එක්ක නෙවෙයි යන්නේ සෝතාපන්න මග නෙවෙයි යන්නේ. පත්‍යුප්පන්න පංචපාස්කන්ධය මම කියලා ගැනීම ප්‍රතිපදාවකට යන්නේ. එහෙනම් එතන මොකද්ද වෙන්නේ? නිවන් මඟ නෙමෙයි හම්බුන්නේ. විෂය නිරවුල් කරගත්තා. තව කෙනෙකුගේ කරුණුත් එක්ක ඒක බුද්ධ විෂය විතර නෙමෙයි තව කෙනෙක් කරනුත් එක්ක. බුදුරණවහන්සේ දුන්න කාරණාව විතරක් එක්ක යනකොට විෂය නිරවුල් වීම වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ බුදුරණවහන්සේ පෙන්නපු මේ ධර්මයේ නිරවුල් වීම වෙන්නේ. එතන හම්බ වෙන්නේ නිවන් මඟ වැඩිමත් එක්ක ප්‍රායෝගිකත්වයත් එකයි ඒ නිරවුල් වීම ඉන්නේ. ඒකට අපට අලුත් වචන බෑ. අලුත් විග්‍රහ බෑ. අලුත් අදහස් බෑ. අලුත් විග්‍රහ අලුත් වචන එනවනම් නිවන් මඟ නෑ විශයක් නිරවුල් වෙනවා. ඒ විශය තව කෙනෙකුගේ අදහසක් එක්ක. ඉතින් එහෙනම් මේ ධම්මානුපස්සනාවේ මේ ආයතන අනුපස්සනාව පිළිබඳ විග්‍රහය අපි බලන්න ඕනේ හොඳට කල්පනා කරලා අපි මේක කොහොම විදිහටද තේරුම් ගන්න යමු වන්නේ කියලා. ඉතින් අද ගොඩාක් බාධක මැද්දේ අපි මේ සාකච්ඡාව කරේ. අපි බොජ්ජංග අනුපස්සනාව ඊළඟ දවසට අපි තියාගමු සාකච්ඡා කරන්න. අද මේ තුලින් කතා කරන්න තියෙන දහම් ගැටලු දැන් අහන්න අවස්ථාව තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අර ඩ්‍රොප් වුණ වෙලාවේදී මම මණ්ඩපයේ ප්‍රශ්නයක් යොමු කරා දැන් ඔබ වහන්සේ කිව්වනේ ඇහැ දකින්න එක මේ බයෝ විද්‍යාව අනුව නැත්නම් මේ ඒක අනුව මේ විෂයක් හැටියට ඉගෙන ගන්න බෑ. එහෙමනම් කොහොමද අපි මේ ඇහැ දකින්නේ කියලා ඉවල්ලා දැනගන්නේ කොහොමද කියලා ඉවල්ලා අපි පොඩ්ඩක් අපි කතා සාකච්ඡාව වාජනය කරමු කියලා. මම මේ ප්‍රශ්නේ ආයතරක් යොමු කරන්නත් කැමතියි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. කොහොමත් මේ කාරණා පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. මොකද අපි මේ නිවන් මාර්ග වැඩෙන විදිහටනේ ධර්මයේ කතා කරන්න ඕනේ. එහෙනම් නිවන් මාර්ග වැඩෙන විදිහ ප්‍රතිපදාවක් හම්බ වෙන්නට ඕනේ මිසක් විෂය නිරවුල් කර ගැනීමක් නෙමෙයි මේ ධර්මයේදී විය යුත්තේ. එතකොට දැන් ඒ ඒ කරුණ මම නිරන්තරයෙන් ප්‍රකාශ කළේ අද ගොඩාක් කියන්නේ ඇතරම මේ ධර්මයට යනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි අපි මෙච්චර දේ දන්නවා නමුත් අපට මේ මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අපි දන්නේ බුදුරණවහන්සේ කියපු දේ නෙමෙයි. අන්න ඒ නිසා කරන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ එනවා. අපි දන්නේ බුදුරන් වහන්සේ අපි අපි වචනෙන් හිතින් හිතන්නේ නැහැ මේ සුවක්කාත නැහැ කියලා. නමුත් අපේ චින්තනයක වළනකොට සුවක්කාත නෑ ධර්මයේ. ඒ තමයි අපි තේරුම් ගත්තේ තව කාරණාවක් එක්ක. තව කාගේද අදහසක් එක්ක. නැත්නම් ජීව විද්‍යාවත් එක්ක. ඇයි එහෙම තේරුම් ගන්න යන්නේ බුදුරණවහන්සේ කියපු ධර්මයේ මදි. හරියට කියලා නෑ බුදුරණවහන්සේ. අඩුවක් එක කියලා තියෙන. ඒ නිසා අපට ඒක තේරුම් ගන්න ජීව විද්‍යාවත් ඕනේ. නැත්නම් තව කෙනෙක් විස්තරයක් විස්තරයක් ඕනේ. එතකොට එහෙනම් අන්න එතනම අර ශ්‍රද්ධාව يعني ධර්මයේ එක ශ්‍රද්ධාවට බැස ගැනීම කියන සද්ධානුසාරි මට්ටමට එන්නේ එහෙනම් අපි ඒ තේරුම් ගැනීමට යමු වෙන්න ධර්මයේ එක විතරක්ම වෙන්නට ඕනේ. බුදුරණවහන්සේ කියපු දේ එක විතරක්ම වෙන්නට ඕනේ. ඒ දැන් අපි දන්නවනේ දැන් අපි කොසල් රජුරු කොච්චර බුදුරණවහන්සේ කෙනෙක් පැහැදිලිමත් තිබ්බද? නමුත් මගක් හම්බුන්නේ නැහැ. ඊළඟට තව මල්ලිකා දේවි ගොඩක් කට්ටිය ඉන්නවා. නමුත් මගක් හම්බුන්නේ අර ධර්මයේක බලන්නට ඕනේ මග හම්බෙන්නේ කොහොමද කියලා. ධර්මයේ එකකුත් මග තව එකකුත් නෙමෙයි බුදුරන් වහන්සේ ධර්මයේ දුන්නේ මගක් හම්බෙන්න. මගකට ධර්මයේ දුන්නේ. එහෙනම් ඒ මග ඉස්මතු වුණොත් ආයේ මේ ඉගෙනගත්ත දේ ධර්ම දැනුමයි ප්‍රතිපදාවයි දෙකක් වෙන්නේ මොකද ප්‍රතිපදාවයි ඒක දෙකක් වෙනවා කියන තැනම යනවා චෝදනාව බුදුරණවහන්සේට බුදුරණවහන්සේ ප්‍රතිපදාවක් දීලා නැහැ. තව කෙනෙක්ගෙන් අහගන්න වෙනවා අපට. අයිය අපිට විශ්ේ තේරුණා ඔක්කොම තේරලා. නමුත් ප්‍රතිපදාව තව කෙනෙක්ගෙන් අහගන්න වෙනවා. මොකද්ද කරන්න කියලා. අඩුවක් එක ධර්ම දීලා. හරියටම ධර්මයේ අපි ඉගෙන ගන්න තැනදී අර ප්‍රතිපදාව හම් වෙනවා. ඒයි තව කෙනෙකුට නිවන් මාර්ග කියලා දෙන්න බෑනේ බුදුරණවහන්සේ කියලා දෙන්නේ. දැන් අපි දන්නවා මේ එක එක දේශනා තියෙනවා බුදුරණවහන්සේගේ. ඒ දේශනා අපි නිවන් මාර්ග ඉස්මතු කරලා පෙන්නපු දේශනා අපි සමාජලාවට නිරව කරගෙන ඉන්නවා. හැබැයි නිරවුල් අපට. හැබැයි මග හම්බෙලා නැහැ. ඇයි? ඉතින් නිරවුල් වෙන්නට ඕන නැති එක මගක් හම්බවීමක් එක්කනේ. මගක් එක්කනේ හම්බෙන්න ඕනේ. ඒ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය ඉන්නට ඕනේ. සෘතයත් එක්ක මනසාන පෙක්කිතාවක් ඉන්නට ඕනේ. ඒක නැතුව අපට ගැළපීමක් ආවොත් ඒ ගැළපීම කියලා කියන්නේ තව අදහස් එක්ක ගැළපුණා. ඒ කියන්නේ අවබෝධය කියනකොට සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක දිටිනිඥානකාන්ත ඉක්මවනවා. පටිසම්පාදයේ ගත්තොත් එහෙම නාම රූප පත්‍යෙන් සලායතන කියන න්‍යාය මේ සලායතනය හරියට දැනගන්නේ කොහොමද? ආයතනය කියන එක බුද්ධ වචනේ තිබ්බ විග්‍රහය හරියටම දැනගන්නේ කොහොමද? ශ්‍රද්ධාව ඉක්මවලා, රුචිය ඉක්මවලා, අනුශ්‍රය ඉක්මවලා, ආකාරපරිත්‍යක් ඉක්මවලා, ඒ දීටි නිඥානකන්ති ඉක්මවලා. එහෙනම් අපට ඇහැ තේරුණා නම් වැරදි නේද? ඇයි මේ කරුණ ඉක්මවලා දැනගත් එකක් ඇස කියන එක? දැන් අපි දන්නේ ඇස මේ කරුණ එක්ක. එහෙනම් එතන නිවන් මාර්ග හම්බෙලත් නැහැ. අපි තේරුම් ගත්ත එකත් වැරදි. හෘදේ තේරුම් ගත්තනම් එයා සෝතපන්නයි. අන්න යාට කියනවා දහමට ආවා. සද්ධර්මයට පැමිණියා. අන්න දහමට ආවා කියන්නේ ඒකනේ. මේ මෙන්න මේ ධර්මයට බුදුරණවහන්සේ ධර්මයට ආවා. අර ඊයේ විද්‍යාවට අනික් කෙනාගේ දෙයට නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයට ආවා. හැබැයි ධර්මයට ආවේ ශ්‍රද්ධාව, රුචිය, අනුශ්‍රවය, ආකාර පරිවිතක්ක, දිරිනිඥාන කන්තික් මූලක්. ඉතින් ඉන්නේ. ඉතින් අපි ගැළපීමක් කරන්න. හැබැයි ශ්‍රද්ධාව අවශ්‍යයි, ෘචිය අවශ්‍යයි, අනුස්සතිය මේ ඔක්කොම අවශ්‍යයි. මුලින් අපිට තේරුම් ගන්න ඕනේ මොකද අපි ආබුදුරණවහන්සේගෙන් අහපු දෙයක් ඔස්සේනේ මේ ශ්‍රද්ධාවෙන් පිළිඅරගෙන යන්න තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එක්ක විතරක් තියෙන්න ඕන එක. තව කෙනෙක් එක්ක බෑ. තව කෙනෙක් එක්ක තියෙනවා නම් ඒක යාගේ දෙයක් එක්ක. බුදුරණවහන්සේ කිව්ව දෙයක් එක් අපි තව කෙනෙක් කියලා දෙනවා නම් බුද්ධ වචනේ ඒත් බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව. අද ඇයි අපට වෙන වෙන වෙන වෙන අයගේ ශ්‍රාවකත්වයට ගියාම අනිත්‍යයක් අහන්න නැත්තේ. එයා සාස්තු. ඒකයි. තව කෙනෙකුගේ අදහසකට ගියාම අද බලන්න සමාජයේ වැරදි දෘෂ්ටි වලට ගිය අය කතා කරනකොට අනිත්‍යයක් අහන්නේ නැහැ. ඇයි බයයි තමන්ගේ දෘෂ්ටිය කැඩෙයි කියලා. එතකොට බුදුරන් වහන්සේ සරණ ගියා නම් එහෙම වෙන්න දෙයක් නැහැ. ඇයි අර අර අර කීපෙක් කෙනා සාස්තු කෙනෙක් කියලා. එහෙනම් මේ ශ්‍රද්ධාවට එනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද? කියන්නේ සද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියන එක නෙමෙයි සද්ධානුසාරී වෙනවා කියන එක. හරියට සද්ධානුසාරී වෙච්ච තැනදී අන්‍යයා අනිවාර්යෙන් සෝතාපන්න වෙනවමයි. ඒකයි බුදුරණවහන්සේ පෙන්වන්නේ චක්කු සූත්‍රේ, ඔක්කඩ සංයුත්ත චක්කු සූත්‍රවල සෝතාපන්න නොවිය කලුරිය කරන්නේ නැහැ කියලා. ඒකට බාහිර දේ තේරුම් ගන්න හරියන්නේ නැහැ. ඒ නිසා අපි ක්‍රමානුකූලව බුදුරන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්න යන්නට ඕනේ බුදුරන් වහන්සේ කිව්ව විදිහටම හැබැයි ප්‍රතිපදාව අපි තුල හම්බ වෙන්නත් ඕනේ ඒත් එක්කම එහෙම උනොත් තමයි ඒ ධර්මය අපි ඉගෙන ගන්නවා වෙන්නේ. හොඳයි තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් ඔය ඇස ආදී ආයතන ආධ්‍යාත්මික ආයතන කතා කරද්දී දැන් අපි අර බයෝ ජීව විද්‍යාවෙන් ඒ කතාව නම් වැරදි කියලා කොහොමද තේරුම් ගන්න. නමුත් අර ගොඩක් දෙනෙක් කතා කරනවත් අර බය පැත්තක් තියෙනවා. දැන් අභිධර්මයේ ආදී දේවල් දෙකත් එක අර අර වෙනසකට යයි කියලා බයට මේ අර අනිදස්සන කතාවක් කියනෝනේ දැන් අනිදස්සන කියලා මේ ආධ්‍යාත්මික ආදී දැන් මම සූත්‍ර පිටකේ අධ්‍යයනය කරද්දී නම් මට කොහෙවත් හම්බෙලා නැහැ අනිදස්සන කතාවක්වත් මට හම්බෙලා තියෙන්නේ මර නාම රූපේ ඇතිකල්දි ඇසෑත නාම රූපේ ඉදීමෙන් ඇසෑත කියලා දැන් ඔය අනිදස්සන සනිදස්සන කතාව එහෙම කොහේ හරි සූත්‍ර පිටකේ එහෙම සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ මම ඔක්කොම කියවලා නැහැ ටිකක් කියවලා තියෙන්නේ මට ඒ කියන්නේ පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න. තේරුම් සරණයි. නෑ සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ නෑ. අනිදස්සන විඥාන විතරයි රහතන් වහන්සේ වුණා කතා වෙන්නේ. වෙන කිසිම විග්‍රහයක් බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ නිදර්ශනයක් නැති බවනේ විග්‍රහ කරන්නේ. නිදර්ශනයක් නැත්තම් ඒ නිදර්ශනිය නෑ කියලා කියන්නේ පෙන්වන්න බෑ කියන එකනේ. පෙන්වන්න බැරි දෙයක් අපි කොහොමද කතා කරන්නේ? ඉතින් ඒ නිසා ලෝකේ කතා කරනකොට මාර්ගයට හම්බ වෙන එකන්නේ. දැන් මාර්ගයට හම්බෙන කාරණාව ලෝකයේදී අපට හම්බ වෙනවා නම් පෙන්වන්න බෑ කියලා ඒකට පෙන්වන්න බෑ කියලා කියන්න බෑ. මාර්ගයේදී හම්බෙන්නේ. එහෙනම් ඒක කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ අනිදස්සනේ විඥානීය විතරයි බුදුරන් වහන්සේ රහතන් වහන්සේ පිළිබඳව කතා කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමනාස ඉවත් කරාට දැන් අද දේශනාවලදී අහන ලැබුණා සාමනාස දැන් දැන් ඔය චක්කුංච පජානාති රූපංච පජානාති කියන කෙනකොට දැන් රූපය මේ වර්ණ සතහනකින් පටන් ගන්නවා. සවිනාසේ ඒ ඒ ක්‍රමයට හිතන එක දැන් මට හිතනවා ඒක එහෙම ඉඳලේ හරිය නෑ නේද කියලා සවිනාසේ මොකද වර්ණ සතහනක් හරි පසිතේනවා හැට එහෙම එහෙම විදිහට. ඒකට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න සවිනාසේ කොහොම එතන ඒ වගේ දෙයක් හිතන එකත් වැරදි නේද? ඒක වෙන වරසතහනක් දෙනව නේද? එදී පුණ්‍යට තෙරුවන් සරණයි. අපි බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නකොට අපි තිත්තාදම සූත්‍රයට ගිහිල්ලා බලමුකෝ. මේ ලෝකේ කතා කරන්න තියෙන හැම එකක්ම කතා කරන්න තියෙන එක පටිච්චසමුප්පාදයෙන්. අන්න තීර්ථකයන් කතා කරන්න තියෙන එක ඉබේ එක්ක දීමෙව්වා නැත්නම් තමා කරා. වර්ණ සටහන් මුකීරද අයිති වෙන්නේ? අන්න අපි බලන්න යන ප්‍රශ්නේ. පටිසම්පාදයටද ඉබේද දීමෙවද තමන් කරපු දෙයක්ද? දැන් තියෙන දෙයක් කියනකොට සාස්වත දෙයක් තියෙනවනේ. ඒතර ඒක ඉබේනේ ඇවිල්ලා තියෙන්නේ. තියෙන දේ සාස්වත දේ ඉබේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් ඒක මොන න්‍යායයටද ගන්න තියෙන්නේ? පටිසමුප්පාදයට කියලා අපි ගත්තොත් පටිසමුප්පාදේ බුදුරණවහන්සේ කොතනද ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ? පැහැදිලි කරලා තියෙනවා. දැන් අපිට අපි බුදුරණවහන්සේ කියපදිත් එක්ක යන්න ඕනේ. ඒතරනේ බුදුරණවහන්සේ කොතනද කොයි විදිහටද කතා කරලා තියෙන්නේ පටිච්චසමුප්පාද කතා කරනකොට. මෙන්න මේ පරයයට අපි ගිහලා බලන්න වෙනවා. පටිච්චසමුප්පාද කතා කරන්නේ නැත්නම් පටිච්චසමුප්පන්න නෙවෙයි නම් ඒක ලෝකේ තියෙන දෙයක් නේ. එහෙනම් ඒ තියෙන දේ සාස්වත වූ දෙයමවපු හරි ඉබේ හරි තියෙන දෙයක්. මොකද්ද ওই දෙකෙන් යන්නේ කියලා බලන්න. ඉතින් ඒ නිසා අපි පටිච්චසමුප්පාද න්‍යාය එක්ක මේ හැම එකක්ම ගලපලා බලන්න එනවා. එහෙම නොවුනොත් අපට විෂයක් निराවුල් වෙයි. හැබැයි මගනම් හම්බෙන එකක් නැහැ. ත්‍රිවන් සරණයි. තව පොඩි ප්‍රශ්නයක් ඉදිරියට මහානුන් සාරණාංශය අහන්න ඉස්සෙල්ලා මට මේ දැන් සම්මාත අද පැහැදිලි කර විදිහට සාරණාංශ දැන් චක්කේ පදාරක්කම් මානෝලක පත්‍යන් චක්කු උපත් විඥාන ඉතිපත් වීම සංස්කාරය ඉතිපත් අවිද්‍යාව දක්වාම යනවා. සාමාන්‍යයෙන් එතකොට මේ නාම රූප සහ විඥානය අතර අන්‍යමඤ්ඤ පත්‍යක් තියෙනවානේ. එතන එතන දේශුලියක් වගේ කරකින් ස්වභාවය. එතකොට ඒක ඉතින් මහර ඔබට යෑමක් ඇතුළේ කොහොමද දෙක අතර දෙක අතරම යනවන්නේ? ඒකත් එතන කැඩිලි කරන සම කොහොමද අවිද්‍යාව දක්වා අපි ඉගෙන ගන්න තියෙනවා කියන එක වගේ නමුත් දැන් ප්‍රපත්තියෙන් ඉගෙන ගන්නවා නාම රූප නිසා විඥානයත් විඥානපත් විඥාන නිසා නාම රූපත් කියලා. තමයි කොහොමද එතන තේරුම් ගන්නේ? සරණයි. දැන් ඒක විග්‍රහ කරනකොට මහා නිදාන සූත්‍රයෙන් පැහැදිලි කරනවා මෙතකින්ම ලෝක ප්‍රඥප්ති මේ හැම එකක්ම තියෙනවා කියලා. හැම එකක්ම ඒකත් එක්ක තියෙන්නේ. එතකොට නාම රූප විඥාන අන්‍යෝන්‍ය ප්‍රත්‍යයන අපිට මේදී හම්බෙන්නේ. එතන මේ නාම රූප විඥාන ප්‍රත්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පදනමකින්ද නැද්ද ඔය තියෙන්නේ? අන්න බලන්න අපට. නාම රූප විඥානය කියන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයට ඒකට යම් පදනමක් නැද්ද? ඒකයි මේ අවිජ්ජා සංකාර කියන කාරණාව හරිසියුම්. ඒ ඒ පදනමක පිළිබිඹුව තමයි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය. පදනමක පිළිබිඹුව. පදනම අවිද්‍යාව තමයි මූලිකවම. මොකද අඥානකමනේ. අපට දුර්විය යුත්තේ අඥානකම මිසක් වෙන දෙයක් නෙමෙයිනේ. නාම රූප විඥාන දුරු වීමක් නෙමෙයි විය යුත්තේ අඥානකම. අඥානකම දුරු වෙච්ච තැනදී නාම රූප විඥාන පිළිබිඹුවක් කතා කරන්න බැරි වෙනවා. අපි අඥානකම දුරු වීම කියන එක අපට හම්බෙන්නේ නැතුව අපි නාම රූප විඥාන දුරු වීම කතා කරන අපට යන්නෙම තියෙන කාරණාවක්මයි. මොනවා හෝ අන්‍යෝන්‍යෙන් හරි තියෙනවා. එහෙමනම් එතන දැන් අපි මේක කතා කරනකොට අපිට වෙන විග්‍රහයක් දෙන්න බෑ. අලුත් විග්‍රහයක් දෙන්න බෑ. අපි බලන්නට ඕනේ ඒ කාරණාව බුද්ධ වචනේ තියෙන කරුණ එකම එය निराවුල්භාවය කුමක් එක්කද? මග වැඩිවීමක් එක්ක. නැතු निराවුල් වෙන්නේ නැහැ. දැන් අපි කැමැත්ත තියෙනවනේ කොහොම හරි මේක අරකට එක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැන් ඉඳලා තේරුම් ගන්න. දැන් ඉඳලා තේරුම් ගන්න වනම් අපට අපට ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ මොකද ඒක ධර්මයට බැසගත්තා කියලා බුදුරණවහන්සේ පෙන්වලා දෙන්නේ සත්‍ය ඥානය. ඇත්ත බව හම්බ වෙන්නේ සෝතාපන්න බවදී මිසක් එතනින් මෙහා කෙනාට මේ ඇත්ත ඇත්ත දේ හම්බෙලා නැහැ. සත්‍ය ඥානෙ හම්බෙලා නැහැ. ඇත්ත දේ හම්බ වෙන්නේ සෝතාපන්න බවත් එක්ක. එතකන් හම්බෙන කාරණාව තුල සක්කාය දිට්ඨිය දුරු වීම ප්‍රතිපදාව ඉස්මතු වෙමින් දහම පැත්තට යමු වෙනට ඕන. එහෙනම් අපි නිරවුල් කරගත්ත දේ එක ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු වෙන දෙයක් ධර්මයට තන වෙන හම්බෙනකොට ශ්‍රද්ධාවට යොමු වෙනකොට ප්‍රතිපදාව හම්බෙන්නට ඕනේ. එතකොට සත්‍ය දකින තැනදී අන්න වෙන දෙයකින් විග්‍රහ කරන්න බැරි දෙයක් බුද්ධ වචනෙන් විතරක්ම විග්‍රහ කළ යුතු දෙයක් එක්ක සත්‍ය ඥානයකින් ඒ බුදුරණවහන්සේගේ ධර්මය හම්බෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව වෙන අලුත් විග්‍රහයක් කතා කරන්න බෑ. නාම රූප විඥාන අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් හම්බ වෙන්නේ අවිද්‍යා සංඛාර මත යමක් ඇතයි කියලා ගත්ත පදනමක මොකද ඒ ඒ කරුණ දුරු වෙන්න හේතුවක් තියෙන. ඒක නිකන් තියනවා නම් දැන් ඒ ඒ ක්‍රියාකාරීත්වය කියන්නේ එතන අපි දක්වන ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්වය පදනමක් අපි උදාහරණෙම ගමුකෝ මේ මේ නලකලාප සූත්‍රය. බටමිටි දෙක හේතු වෙච්ච පදනමක් තියෙනවානේ. එකින් එකට හේතු වෙලා තියෙන. ඒ නිසා ප්‍රකට වෙනවා. ඉතින් එකින් එකට හේතු වෙලා තියෙද්දී ප්‍රකට වීමක් තියෙනවා. දැන් මේක නිදහස් වෙන්නේ කොහෙද? පදනමක් තියෙන නිසානේ. ඒ කියන්නේ පොළව තියෙන නිසානේ. නැත්නම් මොකක් හරි දෙයක් තියෙන නිසා ඔය දෙකේ හේතු වෙලා තියෙන්නේ උන්. එහෙනම් මේ පදනම අන්න එකයි මේ ඥානයකටනේ හම්බෙන්න ඕනේ නැත්තේ. මේ අවිද්‍යාවෙන් මේ සිදුවෙනවා කියලා ඥානයකට. ඒක නුවණ වැඩි වීමකටයි මාර්ගය හම්බෙන්න ඕනේ නැත්තේ. මේ මාර්ගයකට තමයි මේ ලෝකේ ක්‍රියාකාරීත්වය නැත්තම් මේ සකස් වෙන ක්‍රියාකාරීත්වය හම්බෙන්නේ. එහෙනම් ඔය ඔය අහපු කාරණාවම තමයි අපට තව දුරටත් අපේ පැත්තට ඇඟිල්ල දික් කරගෙන දික් වෙන විදිහට ධර්මයේ හරි වෙන විදිහට ප්‍රායෝගික සකස් වෙච්ච පංචපාස්කන්ධයට මම කියලා දාගන්න එක වරදින විදිහට වැරදි විදිහට මම කියලා දාගන්න එක චින්තනයක් අවශ්‍ය වෙනවා. හරි කියලා චින්තනෙ නෙමෙයි, වර්ධී කියන චින්තනෙ හම්බෙන්නේ. ඒක හම්බෙලා සත්‍ය ඥානට එද්දිත් එන්නේ සක්කාදිරි දුර වෙනවා කියනකොට මේක සම්පූර්ණ වැරදි අරක විතරයි හරි. තේරුණා කියන්නේ ඒ ඒක විතරක් හරි. ආයෙ වෙන අලුත් විග්‍රහයක් නැහැ. ඉතින් ඒකට අපට තව පාදක කරගන්න බුදුරසන්න බුදුරන් වහන්සේගේ තව දේශනා අරගෙන නෝනින් විමසීමට ඒවා යොමු කරගන්න වෙනවා. ත්‍රිවසරණ. තෝපිසන්න සර්වන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් එතන මේ මහා නිදාන සූත්‍රය දැන් ඒ බුදුහාමුදුරේ දේශනාවේ කොතන එහෙනම් පදනමක් අපි දැන් කතා කරලා එහෙනම් බුදුහාමුදුර එහෙම පදනමක් කතා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන් ඒතකොට හැබැයි ඒ හරියට මේ බුදුහාමුදුර කියපු විදිහට නාම රූප ප්‍රත්‍ය විඥානි විඥාන ප්‍රත්‍ය නාම රූපේ කියලා කියන්නේ ඒ කියන්නේ ඒ සෝතාපන්න කෙනෙකුට නෑ එහෙම කෙනෙකුට අහු වෙද්දී ඒ අහු වෙන්නේ ඥාණයටනේ එතකොට එහෙනම් ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන අඥානකමනේ කියලා අය අලුතෙන් එයාට හිතන්න අවස්ථාවක් තියෙන ඕනක්මක් නැහැ නේ සෝනස්. එහෙම නැති හින්දා නේද එතන මේ මොකද එහෙම හරියට මේ ක්‍රියාකාරීත්වය අහු වෙන්නේ ඥානයකට නම් ආයේ බලෙන් අඥානකමක් දුරු කරනවා කියලා පුද්ගලයෙකුට කරන්න දෙයක් නැහැ. අය ක්‍රියාකාරීත්ව නාමඥා අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්ව අහු වෙන්නේ ඥානෙත් නම්. මොකද මෙහෙම නැත්නම් අහු වෙන්නේ මට මට පිළියෙන් තියෙන දෙයක් කියන එකනේ. එතකොට ආය අපිට එතන ඥානෙ මේක අඥානකම මේකයි කියලා අය අලුතින් හොයන්න දෙයක් බුදුහාමුදුරේම අවශ්‍යතාවයක් පෙන්නන්නේ නැහැ වගේ මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙවස්සනේ. පෙරවන් සරමයි. ඇත්තටම හොඳයි අදහස. ඒ කියන්නේ දැන් පටිසමුපාද පිළිබඳව අනිත්‍යවාදී අවිජ්ජා සංකාර කතා කරනවා. දැන් මෙතන කතා කරන්නේ. නමුත් අවිජ්ජා සංකාර තොර පටිසමුපාදයේ විග්‍රහයක් නෙවෙයි තියෙන්නේ. එතන ඇත්තටම ඥානීය කියන කාරණාවේදී අවිද්‍යාව කතා කරන දෙයක් නැහැ. මොකද ආයේ දැන් අපි ඒකටත් ලේබල් එකකට යන්න කැමැත්ත තියෙනවනේ. ඊළඟට කාරණාව තමයි දැන් අවිද්‍යාව කියන කාරණාව සත්‍ය ඥානයක් එක්ක ඥානයේදී හම්බ වෙනවා. නමුත් අවිද්‍යාව දුරුවීම කියන කාරණාව මේ ලෝකේ දැන් අපි එකත් මනින්න කැමැත්ත තියෙනවනේ විද්‍යාව. ඒක මනින්න හම්බෙන්නේ නැහනේ. අයි රහතන් වහන්සේ අරහත්ත්ව කියන්නේ අනුපලබ්බීමානෝ. ඒ කියන්නේ විමුක්තුණාට දැනගන්නවා. නමුත් ඒ විමුක්තුණ බව දැන ගැනීමක් තියෙනවා. මේ මේ ක්‍රියාවලියට මෙන්න මේකටයි විද්‍යාව කියන්නේ. මේකයි අවිද්‍යාවසිත විරාග නිරෝධය කියන්නේ. එතකොට ඒකත් ආයෙ පැනවීමක් යනවනේ. ඉතින් ඒ නිසා මේ ඒ නුවණම තමයි අවිද්‍යාවෙන් ආපපදනමක් කියලා වටහා ගැනීම. අර අපි අර වෙනම දෙයක් එක්ක යනකොට ඒ කියන්නේ ප්‍රායෝගික නිවන් මඟ වැඩෙන්නේ නැතුව අපි වෙනම දෙයක් එක්ක යනකොට අපට අලුත් විෂයකට මොන හරි තේරුම් ගන්න යනවා. නමුත් අපි හරියට මේකත් එක්ක කල්පනා කරනකොට ඒක ඒක තේරුම් ගන්න අවශ්‍යතාවය එක්ක බුද්ධ වචනේ කල්පනා කරනකොට නුවණක් වැඩෙනවා. අලුතෙන් අහපව නිරවුල් කර ගැනීමක් කියලා දෙයක් හොයන්න දෙයක් නෑ. නුවණ වැඩුණාට පස්සේ වෙන වචනයකින් තොරව ඒක නිරවුල් වීමක් සත්‍ය ඥානයක් එක්ක ඇති වෙනවා. තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඉතරලා මේ සුපේ කියන තැන විස්තර කරා සුත්තාපත ඔතිපා පරිස්සමන තවන විද්‍යා සුප්පටි විද්‍යා කියලා. එතන ඒ විද්‍යා සුප්පටි විද්‍යා වෙනකොට එතන මේ ඒකයි සත්‍ය ඥානයයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඒක විද්‍යා සුප්පටි විද්‍යා කියන එක භාවිතා වෙන එකද? එතන සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ පෙරවන් සම්මයි. චරණ සර්ණයි. ditthya suppati viddha කියලා කියන්නේ සත්‍ය ඥානය නෙමෙයි. මොකද ඒක අපි දේශනාවත් එක්කම ගත්තාම සුතේ වෙනම විග්‍රහ කරලා පෙන්නනවා. ඊළඟට මොකද්ද සෝතම් දස සූත්‍රයේ පැහැදිලි කරන ditthya suppati viddha වෙච්ච කෙනා සිහිමුලා වෙලා කරුණේ කරලා දිව්‍ය ලෝකෙ බුදුනහම ධර්මය අවබෝධ කරගන්න ප්‍රතිපදා විග්‍රහ කරලා පෙන්නනවා. එහෙමනම් ඒ කෙනා ditthya suppati viddha වුණාට එයා තාම මාර්කට් ගිහිලා නැහැ. හැබැයි එයා තමයි ඒ වික සුප්පට විද්‍යා වීමත් එක තමයි ශ්‍රද්ධාවෙන් බැසගෙන මාර්කට් යන්නේ. අනිත්‍ය සූත්‍රයක පැහැදිලි කරලා දෙනවා. එහෙමනම් ditthiya suppati vidya කියලා කියන්නේ. ඒකට ධම්මනිච්ඡානකන්ති මේ කීටාගර සූත්‍රය ගතට පස්සේ විවිධ විදිහට විග්‍රහ කරනවා. ඒ ඒ දැන් ඒක නිසා තමයි අපට වෙන කාරණාවකින් තොරව මේ යමක් නුවණින් විමසනකොට මනසින් කල්පනා කරන්න යොමු වෙනකොට විචක්ෂණයකට යොමු වෙන්න ප්‍රතිපදාවක් මේ ධර්මයේ තියෙනවා. ඒක තමයි දැන ගැනීමක් එක්ක යන්න තියෙනවා. ඒ ඒකත් එක්ක තමයි ඊළඟට දැක ගැනීමකට යොමු වෙන්න තියෙන්නේ. ditthiyasuppati විද්‍යා වුණා කියන්නේ සුතයක් විතරයි. කියන්නේ සුතය කියන විග්‍රහයයි. හැබැයි ඒ සුතය කියන විග්‍රහයක ඒ කෙනා ditthiyasuppati විද්‍යා වෙච්ච කෙනා, ඒ කියන්නේ හරිත ධර්මියත් එක්ක, ඒ කියන්නේ අහපු ඒ ඒ ධර්මයේ එකම ditthiyasuppati විද්‍යා කෙනා නිවන් මඟට යමු වෙනවා. හැබැයි අර මාගට හම්බුනාම නෙමෙයි එයා තමයි යමු වෙන්නේ. මොකද සෝතන සූත්‍රය තුලින් ඒක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අර මිගසාන සූත්‍රය ගතට පස්සේ එයාගෙත් ලක්ෂණයක් හැටියට ද්විතිය සුප්පටි විද්‍යා බව, ඒ කියන්නේ අහපු ධර්මයේ ද්විතිය සුප්පටි විද්‍යා බව පැහැදිලි කරනවා අර ඉහළට යන කෙනා විග්‍රහ කරන තැනදී. ඒ නිසා එතන දර්ශනයක් දැක්මක් සෝතපන්න වීමක් කියන කාරණාවක් නෙමෙයි විග්‍රහ කරලා දෙන්නේ. ඒක ශ්‍රුතය තුලම ඒ ආපු කාරණාව දර්ශනයකට යෑම සඳහා අවශ්‍ය විදිහේ නිරවුල් කර ගැනීමක් වෙන දෙයකින් තොරව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනාංශ. ස්වාමීනාංශ ඔබ වහන්සේගේ දේශනාව පුරාම ඇහුණු වචනයක් තමයි හිතට ගියේ. මේක ප්‍රතිපදාවකින් හම්බ වෙන්න ඕනේ කියන එක සංඝංශ එහෙම හිතනකොට හිතුණා අපිට මේක දැක්මක් දැකීමකට පත් වෙන්නම ඕනේ කියලා. එතකොට බුදුහාමුදුරන්ගේ වචනේම මතක් වුණ දේ තමයි සංඝංශ සමාධින් වික්ඛවේ භාවේත සමාහිතං චිත්තං යථාභූතං පජානාති කියන එක. එහෙමනම් සංඝංශ අපිට කරන්න තියෙන්නේ මේ සමාධිය වැඩිවීමද සමාධියට අවශ්‍ය දේ ලබා දීමද අනුග්‍රහ අනුග්‍රහය කිරීමද කියන එක තමයි හිතට ආවේ ඔබ වහන්සේගෙන් ඒ ගැන දැනගන්න කැමති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සමාධිමත් හිතට තමයි යථාභූත ඥානය හටගන්නේ. හැබැයි බුදුරයන් වහන්සේ පෙන්වලා දුන්න සමාධියකට විතරයි. අනිත් සමාධියකට නෙමෙයි බුදුරන් වහන්සේ පෙන්වා දුන්න සමාධියකින් විතරයි ඒ යථාභූත ඥානය ඇති වෙන්නේ. මොකද අපි බුදුරන් වහන්සේගේ ප්‍රතිපදාවක් එක්ක යන නිසා එහෙනම් අපි බලන්නට ඕනේ බුදුරන් වහන්සේ සමාධිය පෙන්වලා දුන්නේ ආසවක්ඛය සඳහා කොයි විදිහටද කියන එක බලන්න වෙනවා. එහෙම නැතුව අපි වෙන විදිහක් එක්ක යන්න ගියොත් අන්න එතන යථාභූත ඥානය සමාධියෙන් හට ගන්නවා කියන එක වැරදියි. ඒක උපනිෂ සූත්‍රයේ පැහැදිලි වෙනවා. සමාධිය තුලින් යථා භූත ඥානය ඇති වෙන ආකාරය ඊළඟට සමාධි භාවනා සූත්‍රයේ පැහැදිලි වෙනවා සමාධිය තුළින් ආසවක්ඛය කරා යන ඒ සමාධිය ප්‍රතිපදාව පිළිබඳව පංචීපාස්කන්ධයේ උදේවයි දැකීමත් එක්ක පංචීපාස්කන්ධය කියන්නේ මොකද්ද කියලා හොයාගන්නට වෙනවා අන්නේ නිසා තමයි යෝනිසෝ මානසිකා මොකද මාර්ගයේ මූලාරම්භය සම්මාදිට්ඨියනේ. එහෙනම් එතන සද්ධර්ම ශ්‍රවණිය යෝනිසෝ මානසිකාරය. ඒකත් එක තමයි දැක්ම කියන එක. මොකද මේ ධම්මානුපස්සනාව කියලා කතා කරනකොට ඒක බුදුරන් වහන්සේ පෙන්වපු ප්‍රතිපදාව සමග අර උපනිෂද් සූත්‍රයේ තියෙන විග්‍රහයත් එක්ක ඒ මේ සත්‍ය තේරුම් ගන්න මොකද බොජ්ජංග භාවිතා පිළිබඳව තේරුම් ගන්නට තව ඒක වඩාත් තේරුම් ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය කෙනෙක් එක් යන එකක් නෙමෙයි. එතනදී සමාධිය භාවිතය තහවුරු ඥානෙ හරි මොකද දැක්ම කියන්නේ ඒකත් එක්ක. හැබැයි සමාධිය බුදුරන් වහන්සේ පෙන්නපු සමාධිය වෙන්නට ඕන නිවන් මඟ වැඩෙන. වෙන දෙයක් එක්ක නෙමෙයි නිවන් මඟ වැඩෙන සමාධිය වෙන්නට ඕන. ඒ සමාධියක තමයි ඒ ප්‍රතිපදාව හම්බෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම බුදුරන් වහන්සේ කියපු දේ අහන්නට ඕන. මොකද අහන්න නැතුව අපට බුදුරණවහන්සේ කියපු සමාධිය වඩා ගන්න බෑ. වෙන කෙනෙක්ගෙන් සමාධියක් අහගෙන වැඩක් නැහැ. මොකද ඒක එයා කියන සමාධිය. බුදුරණවහන්සේ කියපු සමාධියක් ඇහුවොත් ඒවා සමාධිය වැඩුවොත් අන්න පුළුවන් ඒ දර්ශනය කරා යොමු වෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් මේ සමාධිය ගැන අපින්ද මම පොඩ්ඩක් කියනවා මම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඉස්සර ඉක්ුඩ කලින් පහද්දින් අර වුණා මේ දැන් සතිපට්ඨානය කියන්නේ නොපිහිටීම නොපිහිටා වැඩිම කියලා වෙන භාවනා විදිහට නෙමෙයි තියෙන්නේ නොපිහිටා වැඩිම කියලා එහෙම ඒ හරියට සතිපට්ඨානය වඩන භික්ෂුවට කායික මානසික දරතයක් කියන කතාවක් ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා එතකොට අර හිත ප්‍රණීත අරමුණක පිහිටලා වඩන්න කියලා කියනවා. ඒකත් අපි මේ පැත්ත පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ මේ පැත්තට ටිකක් අදහස් ටිකක් ඉදිරිපත් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ මොකද මේ දැන් මෙතන නැතත් දැන් අරමුණේම පිහිටලා ඉන්න සමාධියක් නෙමෙයි මේ අරමුණේ තියෙන එහෙම පංච පාස්කන්ධයේ තේරුම් අරගෙන එහෙම ස්වභාවයකට කතා කරන ඉඳ මේ පැත්තත් ඒ ප්‍රතිපදාවක් මේ උත්සාහ කරන කට්ටියක් ඉන්න මෙතන ඉන්න දැන් එහෙම අපිට මේක කරන්න එපා වෙන්නත් පුළුවන්. ඒතකොට මේ ඒකටත් ප්‍රණීත භාවනා ඒ පැත්තකුත් කතා කරනින්ද පොඩ්ඩ ඒක නම් පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක තියෙන්නේ බික්කුණු පසය සූත්‍රයේ සංයුත් නිකාය පහේ සතිපට්ඨානයේ වඩන භික්ෂුව ගැනමයි පැහැදිලි කරන්නේ. සතිපට්ඨානයේ වඩන භික්ෂුවගේ ප්‍රතිපදා දෙකක් දෙන්නෙක් ගැන පැහැදිලි කරනවා. එක්කෙනෙක් තමයි මට මතක හැටියට කියන්නේ මේ ඒ සූත්‍රය තව මේ පොත නැති නිසා මල් ළඟ. එතකොට ඒ සතිපට්ඨානයේ වඩනේ භික්ෂුවට කායික මානසික දර තේනවා කියනවා. ඒ සතිපට්ඨාන වඩන භික්ෂුවට. ඒ කියන්නේ සතිපට්ඨාන කියන්නේ බුදුරණවහන්සේ සතිපට්ඨාන. වෙන එකක් නෙමෙයි. බුදුරණවහන්සේ පෙන සතිපට්ඨාන වඩන භික්ෂුවට කායික මානසික දරතියක් එනවා කියනවා. පීඩාවක් එනවා කියනවා. ඒත් ඒ වෙලාවේ බුදුරණවහන්සේ පෙන්නනවා ඒක නවත්තලා පිහිටලා ප්‍රණීත භාවනාව කඩන්න. පිහිටන වූ ප්‍රණීත භාවනාව කඩන්න. එතකොට ප්‍රණීත භාවනාව පිහිටන එකක් වඩන්න කියලා කියන්නේ. එහෙනම් මේ හතිපට්ඨාන කියන්නේ කාරණා පිළිබඳව අර අල්ලගෙන ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරන සමාධියකට එහා ගියපු දෙයක් බව ඒ කාරණාවෙන් හම්බ වෙනවා. මොකද පිහිටලා පිහිටපු භාවනාවක් වඩන්න කියන්නේ. කියන්නේ යමක් අල්ලගෙන වඩන්න කියන්නේ. එතකොට ඒ ප්‍රණීත භාවනාව වඩනකොට එයාගේ අර ඒ ප්‍රනීත බවත් එක්ක කායික මානසික දරතේ දුර වෙනවා කියනවා. දුර වුණාට පස්සේ යමක් යම් වැඩක් සඳහාද පිහිටලා ප්‍රනීත භාවනාවක් කර දැන් ඒක වුණා. ඒ තමයි අර කායික මානසික දරතේ දුර වුණා. දැන් ඒකෙන් අයින් වෙලා අහබ හතිපට නඩන්න කියනවා. ඒ ප්‍රනීත පිහිටලා ප්‍රනීත භාවනාවක් වැඩුවේ යම් කාරණාවකටද. ඒ කියන්නේ කායික මානසික දරතේ දුරු කර ගැනීම. දැන් ඒක වුණා. ඒ නිසා අහපව පිළිහිරලා ඒක අයින් කරලා අතිපට්ඨාණයට යොමු වෙන්න කියන එක එක ප්‍රතිපදාවක්. දෙවෙනි ප්‍රතිපදාව කියනවා අතිපට්ඨාන වඩන භික්ෂුවට ඒ විදිහට කායික මානසික දර්ශයක් කරන ප්‍රඥාවන්ත කෙනා අපත් පිළිහිටන් නැතුව මෙයාට ඒක සත්‍ය දැකලා පිළිහිටන් ප්‍රණීත භාවනාවකින් තොරවම සත්‍ය දැකලා ප්‍රතිපදාවේ යන්න පුළුවන් කියලා ඒ සූත්‍රය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට නම් අපිට හොඳට තේරෙනවා බුදුරණවහන්සේ පෙන්නපු මඟත් අනිත් අය පෙන්නපු දෙය අතර වෙනස වෙනසක් තියෙනවා. බුදුරණන් වහන්සේ අතිපට්ඨානෙ පෙන්නපු කාරණාව තුළ තියෙන විග්‍රහය පැහැදිලි කරන නිවන් මකට ඒතන සමාධියේ ප්‍රතිපදාව. මොකද කායික මානසික දරතයක් එන්නේ. ඒ අවස්ථාවේ අපහසුයක් එක්කනේ. එහෙනම් ඒක කියන ඒ ඒ එයාගේ නෝන මඩකමත් එක්ක නෝන වැඩි කෙනාට ඒකත් අතහැරලා යන්න පුළුවන්. දැන් සමාධි භාවනා සූත්‍රය ගත්තට පස්සේ ඒක ලස්සනට පැහැදිලි වෙනවා. ධිට ධම්සුක විහෙරණයට ඊළඟට ඥාන දර්ශනයට ඊළඟට ආලෝක සරජම්පජන්නේට මෙන්න මේ විදිහට විග්‍රහ කරපු සමාජය තියෙනවා. එතකොට ඒවා නිවන් මාර්ගට නෙමෙයි. ඒක ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ditthadhamma sukha virane කියලාම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. සැපයක්. හැම සැපයක්. අන්න එතකොට ඒ වගේ ප්‍රණීත භාවනාවක් මොන හරි දෙයකට යමු වෙන්න තියෙන්නේ අර දරතිය දුරු කරගෙන පහසුවක් ඇති කරගන්න ආම හතිපට්ඨානට යමු වෙන්න කියනවා. එතන අපි මේ ප්‍රායෝගිකව බලනකොට මේ හතිපට්ඨාන වඩන ප්‍රතිපදාව එක්ක අපි බලන්නට ඕනේ අපට ප්‍රශ්නයක් එන තැනදී උත්තරේ තව කෙනෙක් කරපු තව කෙනෙකුගේ විග්‍රහයක් නෙමෙයි බුදුරණවහන්සේ පෙන්නපු මේ විග්‍රහය එක. අන්න එතනදී තමයි නියමිතම නිවරදිවම නිවන් මාර්ගයට යොමු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි. මම ඊටම ගෞරවයෙන් ලෝණී සර්වාස්තේ මෙන්නම් අද්දසෙදිත් වහන්සේ තිබුණ දහස්කුත් බාධා මැද්දේ ලංකාදේශමුනි තත්ත්වයට පසුකොප් තියෙද්දී ඒ අපිට ගැම් කම්පාරේ ගත්ත මේ ධර්ම කාණ්ඩයෙන් අපිට කියලා දුන්නා. කල්‍යාණ මිත්‍ර මිත්‍රයන්ටත් බොහොම පිං බොහොම සාවධානව ඒ වගේම ඉවසීමෙන් හිටියා දේශනාවන්ට පවත්වන දවස්වලත් ඉතින් ගෞරව ශාන්දාස වගේ තමයි අපිට එඩිට් කරපු ප්‍රතිගත කිරීමක් ලැබෙවි. එතකොට අපිට පුළුවන් වුණා නැවතත් මිශ්‍රණය කරන්න. ඉතින් හැමම ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේට පාත්. නමස්කාර කර සිටින්න ආරාධනා කරන ස්වාමීන් අද දවසේදී අපි වැඩසටහන මාර්ගය තෙරුවන් සරණයි අපි අද දවසේදීත් බුදුරන් වහන්සේ වදාළ දේශනාවක් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් බුද්ධ වචනයට බුදුරන් වහන්සේ කියපු දෙයටම ගෞරවයක් ඇති කරගනිමින් ඒකටම යොමු වෙලා අපි මේ සාකච්ඡා කිරීම තුළින් ඒ විශාල පිනක් රැස් වෙනවා. රැස් කරගත සියලු පින දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපනමින් මියගේ සිළු ඥාතින් අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යොදාල කටකුරුන් ඥානানন্দ ස්වාමීන් වහන්සේට ධර්ණගම් පුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් නිවි සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම ලංකාවේ ත්‍රස්තවාදී කරදර වලින් මියගේ සියලු දෙනාටමත් අනුමෝදන් වේවා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ලෝක ශාසනය සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරයන් වහන්සේලාටත් මේ පුණ්‍ය ධර්මයන් නිවි සැනසෙන්න හේතු වේවා. ඒ වගේම මේ සමන්ත සිට සජීවී සාකච්ඡාවේ මෙහෙවන දලුවත් මහත්මයාටත් ඒ වගේම මේ සඳහා මාව යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන යාළුව රූපසිංහ මහත්මයා හිටපු නායක හමුදාපතිතුමා වර්තමාන නායක හමුදාපතිතුමා ආදී වශයෙන් ඒ උදව් උපදව් කරන සෑම සියලු දෙනාටම දලුවත් මහත්තයාට මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයාතුළු සෑම සියලු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සෑම දෙනාටමත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ඥානභාවයෙන්, බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් ලංකාව තියලා තියෙන සියලු කරදර දුර වෙලා සියලු දෙනාට සතුටින් ජීවත් වෙන්න ධර්මයේ හැසිරෙන්න වාසනාව උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.